කොහොමද අපි ධර්ම දේශනාව ඉවර කෙරුවේ මේ සංයෝජන පිළිබඳ බොහෝම අවංක උත්සාහයක් තියෙන්න ඕනේ මේ සතරේ මිදෙන්න නම් මේ උත්සාහයක් නොතිබුණොත් සතරේ මිදෙනවා කියන එක බොහොම අමාරු වැඩ නිසා අවංක උත්සාහයකින් අවංකවම සතරේ මිදෙන්න අදහසක් තියෙන්න ඕනේ මේ කරනව කරන සියලුම පුණ්‍ය ධර්මයක් ඒ සඳහාම හේතු වෙන්න ඕනේ කියලා පංච ධර්ම සහිතව හොඳ ප්‍රාර්ථනාවක් ඉතාම වටින බව ඉතිරිපත් කළා. එහෙම දුන්නත් මේ සංයෝජන හැමදාම සංයෝජන හැමදාම තියෙනවා. අපි සඳහන් කළා සංයෝජන තියෙන තාක් මාර්ගඵල ලැබෙන්නේ නැහැ. මනාව ප්‍රාර්ථනා කරලා සසරින් මිදෙන්න උත්සාහ කරලා තිබුණේ නැත්නම් සංයෝජන හැමදාම තියෙයි. නමුත් මාර්ගඵල ලැබෙන එක මාර්ගඵල ලැබෙන එක. ඒ සංයෝජන ප්‍රහාණය කරන විදර්ශනා වඩන්නේ තම සංහාවල් අත්හරින්න අවංකව කැමති වෙන්න ඕනේ කියලා කියනවා. සංයෝජන ප්‍රහාණය කරන්නත් විදර්ශනාව වඩන්නත් තමන්ගාම අවංක උත්සාහය අවංක වුණාව අවංක කැමැත්තක් තේරුම් තණ්හාව නැති කරලා සසරින් එතරට යන්න ඕනේ කියන කැමැත්ත. ඒකට විශේෂ හේතු ගණනාවක් මේ සූත්‍රයත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඒකට අපි පොදුවේ යම් උදාහරණයක් ගන්නකොට හැම කෙනෙකුටම මේ ලෞකික දේවල් පිළිබඳව ඔබ අපි සියලු දෙනාටම ලෞකික දේවල් පිළිබඳව පොඩි කාලේ ඉඳලම අපේ තියෙන සංහාව වැඩිම ඒක ස්වභාවයමයි. ලෞකික දේවල් පිළිබඳව තියෙන සංහාව පොඩි කාලේ ඉඳලම වැඩි. නමුත් ඒ මේ ලෞකික දේවල් වල සැපයක් තියෙනවා කියලා අපි දකින හින්දා හිතන හින්දා මෙහෙම ලැබුණොත් මෙහෙම ලැබුණොත් මෙහෙම හම්බුනොත් මෙහෙම වුණොත් මෙහෙම ඉගෙන ගත්තොත් මේ විදිහේ ප්‍රතිඵලයක් තියෙයි කියලා අපි පුරුදු වෙලා ඉන්න තමයි අපිට එහෙම හිතේ. නමුත් සඳහන් කරනවා යම් කෙනෙකුට පසුඵලක ඥානය ලැබිලා ඒත් එක්කම තමන් ඉන් එහාට සසරින් මිදෙන්න කැමැත්තක් ඇති කරගත්තොත් සසරින් එහා පිළිබඳව හිතන්න කැමැත්තක් ඇති වුණොත් ඥානය ලැබිලා ඔහු එතන ඉඳලා ඒ සඳහා උත්සාහයක් දරනවා. මේ සසරින් මිදෙන්න වෙනම ඥානය තියෙන්න මේ ලෞකික සංහාව ඉක්මවා ගිය ඥානය. හැබැයි ඒකෙන් දැනගන්න ඕනේ සසරින් මිදීම කියන්නේ කොයිතරම් සෝදායකද කියන කාරණාව අවබෝධ වෙච්ච කෙනාට තමයි එහෙම හැඟීම කෙනවන එන්නේ. අන්න ඒ නිසා සඳහන් කරනවා මේ ඥානයේ ප්‍රමාණය තමයි අපි හිතන යම් ඒ ඒ පුජ්‍යලයන්ගේ ඥානය කොයිතරම්ද දියුණු වෙලා ආන්නේ දියුණු වෙච්ච ප්‍රමාණයට තමයි එයා සසරින් මිදෙන්න උත්සාහ කරන්නේ. සසර තියෙන දුක කොයිතරම්ද කියලා අවබෝධ කරලා ඒ දුකෙන් අත මිදෙන්න නම් මේ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා හිතෙන්න ඕනේ. එතකොට මේ දැන් අද ඉන්න අයට කොහොම හිතෙනවා මේ සසර හරි දුකයි සංසාරයෙන් මිදෙන්න ඕන උත්සාහ කරන්න ඕන කියලා හිතෙනවා. එතකොට මේ සංසාරේ තියෙන භයානකත්වය දෙන්නෙකුට අවබෝධුනේ දෙවිදිහට. එක්කෙනෙකුට වැඩියෙන් අවබෝධ වෙනවා එක්කෙනෙකුට අඩුවෙන් අවබෝධ වෙනවා එක්කෙනෙකුගේ තණ්හාව අඩුයි අනිත් එක්කෙනාට තණ්හාව වැඩි. නමුත් දෙන්නම සතර භයානක බවක් දන්නවා. දෙන්නටම විදෙන්න ඕනේ කියන හැඟීමක් තියෙනවා. නමුත් සතර පිළිබඳව අවබෝධ වෙච්ච තමන්ගේ ඥානයේ ප්‍රමාණයට තමයි එයා මේ මිදෙනවා කියන කටයුතු සඳහා යෙදෙන ඒ පුද්ගලයාගේ ඥානයේ ප්‍රමාණය තමයි එහි යෙදෙන්න පටන් ගන්නේ. ආ ඒ නිසා මේ සසරේ මිදෙන්න උවමනා නම් කෙනෙකුට ඉතා ඉක්මනින් මිදෙන්න උවමනයි කියලා හිතන කෙනෙක් කොයිතරම් ප්‍රමාණයක අත්හැරීමක් කරන්න ඕනද? ලබුදෙක් කතා කරුවා මේ නිවන කියලා කියන්නේ සියලු දේවල් අත්හැරගෙන ගිය තමයි. දැන් යම් කෙනෙක් මිදෙන්න ඕන කියලා හිතාගෙන ඒ සඳහාම වැඩ කරගෙන කරගෙන යනවා. අත්හැරීම ප්‍රගුණ කරනවා. ඒ ප්‍රගුණ කරගෙන යන කෙනාට කවුරු හරි ඇවිල්ලා තමන්ගේ ගේ ඉල්ලුව දෙන්න පුළුවන්ද? ඒකත් වස්තුවට තමයි කියන්නේ. තමන්ගේ දරුවා ඉල්ලුව දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් තමන් වෙනත් සම්පාදනය කරගත්ත වටිනා වස්තුවක්, කරේ තියෙන මාළයක්, ගෙදර තියෙන මණිකක් වගේ ඉල්ලුව දෙන්න පුළුවන්ද? එතකොට ඒකෙන් තේරෙනවා අපේ සංහාවේ වටිනාකම තව කොච්චරද ෂේ වෙලා තියෙන්නේ. මට එහෙම දෙන්න බෑ. නමුත් මම දන්න සමහර කෙනෙක් ඉන්නවා ගෙදර තියෙන වටිනාම බඩුවක් කවුරුහරි ඇවිල්ලා ඉල්ලුවා දෙනවා. මම එහෙම සමහර මම හිතන්නේ ඔය ක්‍රමයේ කියන්නේ අපි උත්සාහ කරනවා නමුත් අපිට තාම දරුවයි ජීවත් දරුවා දෙන්න බෑ. වෙනත් වටිනා වස්තුවක් කිව්වොත් ඒක දෙන්න බෑ. නමුත් අනේ සමහර අය යන කතාව. හැබැයි ගිහිල්ලා මොනවා ඉල්ලුවා මොනවා ඉල්ලුවා දෙනවා. ඒ කියන්නේ මට වඩා යම් අත්හැරීමක් එයා ගාව තියෙනවා. ඒකට බෝසතාණන් වහන්සේලා පාරමී පුරන කාලේ රාජ්‍ය පවා දන් දීලා යන්නේ රාජ්‍ය අන්නේව තමයි රාජ්‍ය අන්න එහෙම දීගෙන අත්හැරගෙන යන්න පුළුවන් මේ තමන්ගේ ඥානය වැඩිලා තියෙන ප්‍රමාණය. ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ අත්හරින්න ඕන කියලා හිතුවට සමහර දේවල් අත්හරින්න අපි උත්සාහ දරන්නේවත් උත්සාහ දරන්නේවත් නැහැ. ඒක ප්‍රගුණ කරන්නේවත් ප්‍රගුණ කරන්නේවත් නැහැ. එහෙම නුනොත් හැමතැනම මේ සංසාරය අපි ගිහිලා අල්ලගන්නවා. හැමතැනම සංසාරය අල්ලගන්නවා. නැවත නැවත සතරටම මුසුවේ. තියෙන බැඳීමත් එක්ක නැවත නැවත සතර අල්ලගෙන හැමතැනම අල්ලගෙන සතරටම මුසුවේවි මුසුවේවි සතරම දුක් විඳින විඳ විඳ ඔරේ කාලේ ගෙවෙනවා. අනන්තයෙන් දුක් සහිතව සංසාර අත්‍යවීමක් සිද්ධ වෙනවා. මේ අත්හරගන්න බැරි වෙච්ච නිසා. නමුත් ඒ අල්ලා ගැනීම තුළ කරගන්න කුසල් නම් ඒව කවදාවත් අහත යන්නේ නැහැ කියන බගතුන් හන්දේ දේශනා ඒ අල්ලා ගැනීමක් තියෙනවා. ඒ අල්ලා ගැනීම තුළ කරන්නේ කුසල. හැබැයි ඒක කවදාවත් අහක යන්නේ අහක යන්නේ නෑ මේ නිවන් දක්නා ඥාති දක්වා යන ගමන තුළ ආන් ඒ නිවන දක්වා යන මාර්ගයේ මට අවශ්‍ය සැප සම්පත් ලබා දෙන්නේ මෙන්න මේ කුසල පැත්තට කුසල නිමිති අල්ලා ගැනීමෙන් මහත් උපකාරයක් කරලා තියෙනවා. ආන් ඒක තමයි මේ කාන්ත අඳින්න අපිට අඩු නැතුව ලැබෙන්නේ. ඒ මොනවා කරලා තියෙනින්දද සංසාරේ හුඟක් පින් කරලා තියෙන සිද්ධා. දැන් අද මේ පිළිස මෙතෙන්ට ආවේ ඔබට කෑම බීම අද දවසේ මෙතන ගත කෙරුවා කියලා කෑම බීම හිත නැති නිසා. එක්කෝ ඔබ හොයාගත්ත දේවල් හොදාව තියෙනවා. හොයාගත්ත දේවල් නැතත් හදාගත්ත ධර්මවල දුහුණු සත්‍යයෙන් ඔබට කලකට බලාගෙන බලන්න ඉන්නවා අද මෙතෙන්ට ගිහින් දවසක් ගෙවුවා කියලා කිසිම පාඩුවක් අඩුවක් නැහැ. එහෙම පාඩුවක් අඩුවක් දුකක් නැතුව උදේට දවල්ට හවසට ආහාර පාන ආදියක් ලැබුණ ඇදගෙන ඉන්න වස්තුවක් තිබුණා ගිහිල්ලා ඉන්න වාසස්ථානක් තියෙනවා හම්බුනේ මොනවා හරි පුදුසාට. ඒ මේ පෙර කුසල් කරන තිබුණ කුසල් කරන තිබුණ නිසා ඒකයි මම කිව්වේ ඒ අල්ලා ගැනීම කවදාවත් Tamanට කරදරයක් බවට පත් වෙන්නේ කරදරයක් නොවනපත් වෙන්නේ මේ ගමනේ යම් වෙලාවන් වෙලාවන් වල උපකාරයේ පිහිටක් බවට ඒක පත් වෙනවා කියනවා. ඒ කුසල පැත් කර ගැනීම සුළු. ඒ අල්ලා ගැනීම අපේ මහ කරදරයක් කරන්නේ කරන්නේ නැහැ. අන්න ඒ නිසා සදාන් කරනවා බුදු කෙනෙක් පහළ වුණත් නැතත් මේ රටාව මේ දුක කියනවා. සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් නැතත් මේ රටාව ලෝකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේලා පහළ නොවිච්ච කාලෙක සමහර අය දෙව්ලොව ගියා. සමහර අය බබලොව ගියා. හැබැයි මේ සාමාන්‍ය ප්‍රඥාවක් තිබිච්ච අය නෙමෙයි මහා ප්‍රඥාවක් තිබිච්ච අය. පතේන්ද්‍රජානන් වහන්සේලාට නොඑක ආකාරයේ බුදු පූජාවක් පවත්වලා දානමාන ආදී දීලා ඉතින් පාර හදාගත් අය ඉන්නවා. ලෝකේ සදාතස්සෝ තියෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ආන්ගේ සම්මාදිට්ඨිය අත්ති දින්නම් අත්ති ඉච්ඡා අත්ති ගුතං ආදී වශයෙන් ගතවත් තිබ සම්මාදිට්ඨිය තියෙනවා. බුදුරෝ පහළවලක් නැත. මහබෝසතාණන් වහන්සේලාට සහ චූලබෝසතාණන් වහන්සේලාට මේ සම්මාදිට්ඨිය තියෙනවා. ඉති කෙනෙක් පහළවලක් නැතත් තියෙනවා. ආ ඒ නිසා අකුසල් කරන්නේ නැතුව කටයුතු කරලා ඒ අය මනුලෙන් දෙවිලෝ දක්වා දෙවිලෝ දක්වා යනවා. වාසේ පිළිගන්න වාසේලාගේ පිටක් තියෙනවා. සමන් ප්‍රඥාවේ පිටක් තියෙන නිසා බාහිර මහත්කමේ ඉපදිනවා නැත්නම් මේ රටාව ඉපදෙන්නම තියෙනවා මිනිස්සු දෙව්ලෝ යන අය දෙව්ලෝ යනවා මනුලෝ වෙන අය මනුලෝ වෙනවා ඊට අමතරව නිරේත යන කට්ටිය එදත් අදත් නිරේත නිරේත යනවා අපි අර දෙන්දික සහ අංකුර කියන දෙවි පුත්‍රය දෙන ගැන කතා කරනකොට අංකුර දෙවි පුත්‍රය කියලා කියන ස්වාමීන් අභිගෝපාර කාලේ අවුරුදු 10000ක් දොළොස් දිනක විද්දලා දිවාරය දන්තිය කිරීම තමයි මම දෙව්ලෝ දෙව්ලෝ ආයේ දෙව්ලෝ කියන අල්පේශාක්‍ය දෙවි කීට අවුරුදු 10000ක් දන් දීලා අවුරුදු 10000ක් එහෙම දන් දීලා අල්පේශාක්‍ය දෙවි වුණා නම් හැබැයි බුද්ධාන්තරයේ එකදානයක් දීලා මනීෂා කෙනෙක් වෙන්න වෙන්න තිබුණා ඒක තමයි බුද්ධාන්තරයේ තියෙන වටිනාකම මහනුභාව සම්පන්න බව. ඊට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ඊට වඩා උතුම් වූ සැපය ගැන තමයි දේශනා කරලා තියෙන්නේ. එතකොට බුදු කෙනෙක් ඉන්න කාලේ බුදු කෙනෙක් නැති කාලේ මිනිස්සු දෙවිලෝකෙ ගියා කියලා හිතුවා. ඉන්න කාලෙට වැඩියෙන් යනවා නැති කාලෙට ප්‍රඥාවන්ත දෙවිලෝකෙ යනවා ඒවලු යන කිරිත අඩුයි ප්‍රඥාවන්තයෝ ඒවලු. නමුත් බාගතුන් වහන්සේ මේ දේශනා කරන්නේ ඊට වඩා උතුම් සැපය. දෙව්ලොව සැපයට බඹලොව සැපයටත් වඩා බොහෝ උතුම් සැපයක් ගැන තමයි බාගතුන් වහන්සේ කතා කරන්නේ. ඒ මොන සැපේද? ඒක තමයි මේ නිවන් සැපය කියලා කියන්නේ. හැබැයි නිවන් සැපේ ලබන්නේ මේ සියල්ල අත්හැරගෙන යන්නේ. ඒක අපි දේශන කීපතරයක් කරා. පහසු දෙයක් කියන්නේ. දැන් දැනට කොහොමද හසු වෙන්නේ? ආදර්ශෝලයේ වෙන්න අධ්‍යාපනය ප්‍රගුණ කරනවට වඩා ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් වෙන්න ඊට වඩා වෙනස් පැත්තකින් තවත් බොහොම ප්‍රගුණ හැබැයි ඒක ඔක්කොම කරගත්තට පස්සේ හොඳ පිළිගැනීම හොඳ වැටුමක් තියෙනවා හැබැයි වෙනත් මහත්කම තමයි දෙන්න ඉතින් ගියේ එහෙනම් මේක කියනකොට අපිට මේ ලෞකික සංහාවල්ම කොච්චර තියෙනවා ආන්නේ ලෞකික සංහාවන්ගේම අපේ නමුත් සීමාවක් නැහැ නමුත් ඒ සියලු ලෞකික කර්මවලට වඩා නිවන උසස් නිසා රජවරු රජසපදා නිවන සිටුවරු සිටු සම්පත සාමාන්‍ය සිටුවරු දැක්කේ සෝන මාගේ සිටුවරු අහසින් සෝන සිටුවරු යටිපතුල් වල ලෝම එතනින් හැදෙන කතා කරන්න දෙයක් නෑ මේ රළු පොළවේ උපන්න ගායදයි ඉඳන් රළු පොළවේ පාදේ ඒ නිසා යටිපතුල් වල ලෝම මොන තරම් සැපසුදුද සුවඳ යනවා දාන්නේ ගිරන්න කොන්ස්ටාගාර වල දාලා සුවඳ සුවඳ අවුරුදු තුනක් විතර වහලා තියෙන එහෙම තමයි සුවඳ හදාගත්තේ සුවඳ පිළිබඳ කියනකොට නගරයෙන් සුවඳ ප්‍රදේශයේ සුවඳ අපිට හිතාගන්න ඕනේ ඒ ආහාරය මොනතරම් සිවුද කියලා අපි බුදුරජාණන් වහන්සේට විරේක මිනිසක් වල වලදු වේලාවට ඉතාම සිවුරු ආහාරයක් අවශ්‍යයි. අද උදේ සිටුන් කොහේ ඉඳලා දාන්න මොන අවස්ථාවකද ලැබෙන්නේ? නමුත් මහමුදුරන් මහානාථනාහි බැලුවා වාග්තුනාහි ගැළපෙන්න තරම් මේ ආහාර සිවුරුද. ඒ ආහාර එකක්වත් ඒකට ගැළපෙන්නේ නැහැ කියලා හිතුණා. උන්වහන්සේ එහෙම උන්වහන්සේගේ පාත්‍ර ධාතු වර්ග රාශි කරනකල පහළ දෙන්න පරිදි කෙලින්ම සෝනසිතුරේ ගෙස්සා. වාග්තුනාහි දාන වන්දන වෙලාවේ මේ ආහාරය පිළිගන්නකොට පාත්‍රයෙන් ඇති සුවඳ මුළු විහාර භූමියම පිටිලා. රජු විද්‍යා සිටුරු හිතුවා උන්වහන්සේ දෙවුලවට දෙවුලින් දාන වෙලාවේ පාරවරුවට පසුලා ජීවත් වන්නේ මහරජා. ඔබේ රාජ්‍යයේ ඔබ යටතේ පාලනය වෙන සිටුවරේ වළඳන ආහාර කවුද කියලා ඔය සෝර සිටුවරේ රජුන් කවදාවත් දැකලා නැහැ. ඒ තරම් කැපවිදින වුණත් රජුන් යටත් නේ. රජුගේ දෙකේ මාව බලන්න. ඒක තමයි බාධක නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ඉන්නේ කළා මම ගෙදර යන්නේ ඒ තරම් පැහැදිලිවද මම නිවන් දකින්න ඕනේ කියලා. දැන් හිතනවාද මේ මානිකාවේ තිබිච්ච සබ අපිට හිතා ගන්නවත් පුළුවන් කියලා. වෙදී සතිය අපිට හිතන්න නමුත් මෙයාට ඒකට වඩා මේ වියස්සක වටිනවා කියන තේරුම එහෙනම් කොයිතරම් ඉහළ දැනගද තියෙන්නේ කියලා. අපි පහුගිය දේශනාවේ කතා කළා මේ මාසේ මෙලික් මාලිකාවක් තිබිච්ච ජ්‍යොතිෂ. ඒ මාලිකාව දාලා ජ්‍යොතිෂිකයෝ මහතුමා. ඒක රජවරු රජසභාවකට ලැබෙන මහණුන්ලා සිටුවරු අප්‍රමාණ සම්පත් ධනස්කන්ධයකට කරගෙන ගිහින් දෙවිවරු දෙවිවරු දිව්‍ය සපත් හැරිය නිවන වෙනුවෙන් බ්‍රහ්මෝ බ්‍රහ්ම සපත් හැරිය නිවන වෙනුවෙන් එහෙනම් මනෝලෝක දින සපවාගෙන බබලෝ කියන සප දෙවලෝ කියන සප එහෙනම් ඒගොල්ලෝ ඒ සපත් හැරිය නිවන වෙනුවෙන් එහෙම අත්හැරලා ඒගොල්ලෝ වැඩි පිළිස් මේ ජීවිතේම ඒ නිවන සාක්ෂාත් කරගන්න. එහෙම අත්පත් කරගත්තට පස්සේ දැන් සෝන සිටුවරයා නිර්වාණය අවබෝධ කරගන්න පස්සේ රහත් වුණාට පස්සේ කවදාවත් හිතුවද මේ රහස්‍ය මේ තරම් සැපයක් නෙමෙයි. පාත්‍රයක් කරගෙන හැමදාම ඇවිදින්න ඕන කැම ටික හොයාගන්න ඕන. මාළිගාවේ කියන මම කැම වෙන්නේ කොහොමද? දැන් මේකෙත් සහ බැලුවනේ ආය මාළිගාවට යනවා කියලා හිතුණාද? නෑ හිතුනේ නෑ අපි ඉඳලා කතා කරුවා මේ මාළිගාවේ සැපය. කොහොමද බෝසතාණන් වහන්සේට දැනුනේ? ප්‍රථම ධානයට ආවපස්සේ රජමාලිගාව වෙනස් වගේ ඒ පංචකාමයේ දෙවෙන්නේ නෑ. එහෙමනම් නිවනට කියපු කිසිම රජෙක් කැමති දෙවියෙක් බ්‍රහ්මෙක් ආපහු මේක වැඩක් නෑ හොඳ නෑ කියලා දාලා ඇවිල්ලා ආපහු තමන්ගේ තනතුරම නැත්නම් තමන්ගේ රාජ්‍යම සිටි තනතුරම කරගෙන හිටියේ කියලා කිසි කෙනෙක් ගැන අහන්න ආනිසයි සඳහන් කරන්නේ රාජසීක දෙවි බඹ යම් උසස් උසස් මට්ටමින් සැපවින්දම ඒ සියල්ලටම වඩා උසස් සැපයක් ගැන තමයි මේ බුද්ධ ධර්මය කතා කරන්නේ. කජෝනි විනේ දෙවි බඹ විනේ බ්‍රහ්මිය විදිහට ඒ මහා මොහොත සැපයට වඩා ඊටාම ඉහළ සැපය කියන තමයි බුද්ධ ධර්මයේ කතා කරන්නේ කියන්නේ. සඳහන් කරන මොකක්ද ඒ සැපය? ඒක තමයි කියන්නේ. ඊළඟට කියතුනේ අන්න ඒක අවබෝධ කරගන්න කෙනාට තමයි මේ කියන රූප සංඛාව, පංචකාම සංඛාව අතහැරලා ඊට එහා දෙයක් දෙයක් හිතන්න පුළුවන්. මේක අවබෝධ කරගන්න කෙනා රූප සංඛාව අතහැරලා පංචකාම සංඛාවම අත්හරින්න පුළුවන් මේක අවබෝධ කරගන්න. අපි මේ හොයන දේට වඩා උතුම් සැපය තියෙනවා. ඒ සැපයට යන්න නම් මේ කියන පංචකාමයේ අත්හරින්න ඕනේ. ආන්නේ අවබෝධයක් ඉන්නේ හොඳ ඥානවන්තයෙක්. ආන්නේ ඥානවන්තයා එදා ඉඳලා උත්සාහ ගන්න පටන් ගන්නවා. ඒ උතුම් සැපේ හොයාගන්න. රූපවාහිනිය ගෙදරට ගිහින් කොච්චර මහන්සියලා සල්ලි ටිකක් හොයාගෙන කොටසක් මුදල් දීලා පස්සේ ගෙවන්න යනවා. පාපෙන්නේකට වඩා යතුරු පැටියක් තිබුණොත් හොඳයි කියන ගෙවීමේ ක්‍රමයට යතුරු පැටියක් ගෙනයි පාපෙන්නේට වඩා හොඳ බව ගන්නවා. ශ්‍රේණියකට වඩා කාර්යයක් හොඳයි කියලා දැන නිසා ගෙවීමේ ක්‍රමයට කාර්යයක් කරගෙන ඒක ඊට වඩා හොඳයි ඊට වඩා සපයි කියන දැන නිසා සාමාන්‍ය කාර්යයක් කරලා ඊට වඩා උසස් උසස් වාහන කරා ගියේ මේකට වඩා ඒක සපයි කියලා දන්න හින්දා මට ඒක ඕනේ. ඒකෝට එහෙම එහෙම ආපු අය මේ ඔක්කොටම වඩා නිවන හොඳයි කියලා දැනගත්තොත් ඔහුගේ දෙවලන්නේ ඊගේ වලන්නේ නෑ. ආන්නේ සඳහන් කළේ මේ අවබෝධ කරන කෙනාට තමයි මේ කියන රූප සංඛාවල් නැති වෙන්නේ. පංච සංඛාව නැති වෙන්නේ මේක අවබෝධ කරගන්න කෙනෙකුට ඥානවන්ත කෙනෙකුට ඒක අවබෝධ කරගන්න ලොකු ඥානයක් තියෙනවා. අපිට හිතෙනවා නිවන මේ ඔක්කොටම වඩා හොඳයි කියලා. නිවනට කියන්නේ හොඳයි කියලා අපිට හිතෙනවා. නමුත් හිතනවා විතරයි ක්‍රියාත්මක වෙනකොට මේ ක්‍රියාත්මක වෙන්නේ බොහොම අඩුයි. ඒ නිසා මෙච්චර කලින් මෙච්චර කලින් නිවිනවා. ආන්‍යත් අපි මෙතනේ අපේ කල්පනාවල් තියෙන්නේ අද තුන් වේලට කන්නේ මොනවද? මොලේ ගැටලු තියෙන ප්‍රශ්නයක්. පැයට කන්න දෙපුන් නැත්නම් දෙයට කන්න දෙපුන් නැත්නම් දවල්ට කන්න දෙපුන් නැත්නම් කොහොමද මම නම් ගොඩක් වැඩි කාලයක් කියලා හිතුවට දරුවෝ ඉන්නවා බිරිඳ ඉන්නවා තවත් දෙමව්පියෝ ඉන්නවා මේක කැමදීම දෙන්න අද කුලියට කොහොම හරි කොහොම හරි කැමදීම දෙන්න දෙන්න තියෙනවා මොනවද කන්නේ කියලා තීරණය කරන්න අන්න තියෙනවද මොනවද කන්නේ කියලා තීරණය කරන්න ඕනේ අද කාලේ විතරක් මදි හෙට කන්නේ මොනවද ඒකත් තීරණය කරන්න ඊළඟට අද බලන්නේ මොනවද හෙට බලන්නේ මොනවද මොනව බලන්නද යන්නේ එහෙනම් හැපිනවද යන්නේ කොහාට මොනවද ඒක කෑම බීම මේ පංචේන්ද්‍රයන් පිනවීම පිළිබඳව ආරම්භයක් තියෙනවා දහසක් තියෙනවා ඊළඟට දරුවන් උගන්වන්නේ කොහොමද එහෙම අදහසක් තියෙනවා දරුවන් කොහෙද උගන්වන්නේ මොන ඉස්කෝලේටද දාන්නේ ඒකට දාන්න පුළුවන් මේ ඒකට කොච්චර කැපකිරීම කරන්නද ඒකට මොන තරම් වියදම් කරන්නද ඒක අතුල් කරගන්න පුළුවන් වේද මොනවද දරුවන්ට උගන්වන්නේ මොන විෂයයන් ඉගෙනුවොත් හොඳයිද? කොයි පැත්තෙන් ගියොත් රැකියා බහුලයිද? මේ මේ වගේ සම්කාරණ ගොඩාක් ගොඩාක් අපි හිතනවා දැන් දරුවන්ට කරලා දෙන්න. ඒකට දැන් මේ අපි ගාව කියන ඔක්කොම ලෞකික ලෞකික දේවල් පිළිබඳව. මොකද මේව උගන්වලා මෙහෙම රැකියාවක් හම්බුව ඒගොල්ලෝ මේ විදිහට සැප විඳි. අපිට කැමති නම් සලකයි. අන්න දෙපිට ගෙනියන සංහාවක් සංහාවක් තියෙනවා. ඒ ජීවිතේ දුකක් නැතුව උසස් විදිහට ඒගොල්ලෝ ජීවත් කරවන්න තමයි අපි දහදුත් කියලා හරි හම්බ කරගෙන යොමු වෙන්නේ වීරුත් හැබැයි හරි අඩුයි මේ ඔක්කොම පැත්තක දාලා නිවන් යන්න උත්සාහ කරපන් කියලා මෙහෙවුවොත් බොහොම අදින් ඒ පිළිබඳව අපි තියෙන අවබෝධය තුන අවබෝධය මදිහින්දා. දරුවෝ මේ පාරට හැරෙන්නේ හැරෙන්නේ නැහැ යොමු වෙන්නේ නැහැ කී වෙන ඒ නිසා ඒගොල්ලෝ අපේ සංහාව තියෙන මට්ටමේ ඒ පැත්තෙම ඒගොල්ලෝ ගමන තියෙනවා. ඒගොල්ලන්ට මේ නිවනාද නිවන ඒගොල්ලන්ට ප්‍රවේ කරන් වටින්නේ වටින්නේ නැහැ කියලා කියනවා. ආ මේ නිසා මේට වඩා එහා පැත්තේ තියෙනවා නම් මේට වඩා දියුණු මනසක් තියෙන්න ඕනේ ආන්ගේ එහා පැත්තේ තියෙන අවබෝධය. මොන එහා පැත්තේ තියෙනකද? සංසාරයෙන් එහා පැත්තේ. මේ සතර සියලු බැඳීම් වලින් එහා පැත්තේ. තියෙන එක දකින්නේ මේට වඩා පොඩි කෙනෙකුට ප්‍රඥාව ඕනේ. දැන් දැනෙන දේවල් තමයි අපි කතා කරන්නේ. කන්නේ කොහොමද, බොන්නේ කොහොමද, අඳින්නේ කොහොමද? ගල්වත් උගන්වන්නේ කොහොමද, පොඩද යන්නේ මොනවද විනෝද වෙන්නේ, විනෝදයෙන් සහ මොනවද කරන්නේ. ඒක මේ කියන දේවල් මේ කියන තණ්හාවෙන් කරන්නේ. නමුත් එහෙනම් මෙතනින් එහාට මේ දකින්නේ මේ වඩා ප්‍රඥාව ප්‍රඥාවක් තියෙනවා. මෙලොව දේවල් මේක. මේ කියන ප්‍රඥාවෙන් දැක ඊට වඩා ලොකු ප්‍රඥාවක් ඕනේ මෙතනින් එහාට කරන්නේ. ආන්හිම ප්‍රඥාව කියන කෙනෙක් ඒ සඳහා වීර්ය වඩන්න ලැබුණා. හිම ප්‍රඥාව නැති කවුරුවත් ඒ සඳහා වීර්ය වඩන්න ලැබිලා ලැබිලා නැහැ. පංචකාමය මේක වඩන්න හොඳ නැද්ද? නැත්නම් වඩන්න හොඳ නෑ කියලා ඒකාන්තයෙන්ම වරුණත් දේශනා කරලා පංචකාමයේ වඩන්න හොඳ නෑ කියලා ඒකාන්තයෙන්ම දේශනා කරලා නෑ. නිවන් දකින්න යන ගමනේ පංචකාමයේ අපිට හෝ ආහාර පාන හෝ ඇඳුම් පැළඳුම් හෝ ඒ දේවල් සම්පාදනය කරගන්න වාග්තුන් වහන්සේගෙන් කිසි තහනම කිසි තහනමක් නැහැ. නමුත් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් එහෙමනම් මෙහෙමම නිවනට යන්න පුළුවන් නෑ. කොහොමද යන්නද බෑ. ආන්නේ ඕනේදී ප්‍රමාණය. පංචකාමයේ එපාම කියන්නේ නමුත් ප්‍රමාණය කියන මෙන්න මේ ප්‍රමාණයේ ඉන්නේ. මේ ප්‍රමාණය උඩට යන්න කායතුන් ඔබ මෙහාට බෙදෙන මිසක් මෙතන එහාට යන බව සැහැල්ලුවක් ඔබට නැතු වෙනවා කියන ප්‍රමාණය තියාගන්න කියන්නේ. ප්‍රමාණයට වඩා වැඩියෙන් කරන්න කියලා කියන කියලා නෑ බාග. මේ විදිහට දෘෂ්ටි සංයෝජනයේ කියන පුද්ගලයා කොයිම ආකාරයෙන්වත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝකයේ පස්වීමෙන් වචනයෙන් කිය කියා වැළපීමෙන් කවදාවත් නොමිදෙන බව බාග සම්දේශනා එහෙම සඳහන් කළේ මොකද කියන්නේ මේ දෘෂ්ටි සංයෝජන වලින් යුක්ත කෙනා කවදාවත් මිදෙන්නේ නැහැ කියලා යෝනිත් කතා කරපු සමේ දෘෂ්ටියෙන් යුක්ත කෙනා කවදාවත් මිදෙන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත කෙනා. සඳහන් කරනවා නම් ආර්යයන් දැකලා ආර්ය ධර්මයේ අහලා ආර්ය ධර්මයේ හික්මලා විතරක් මදි කියන දේවල් කරන්නත් ඕනේ. ආර්ය දැකලා ආර්ය ධර්මයේ අහලා ආර්ය ධර්මයේ හික්මලා විතරක් මදි. ඒ ධර්මයේ කියලා තියෙන දේවල් ක්‍රියාත්මක කරන්නත් ඕනේ. මම ධර්මයේ දන්නවා කියන විදිහට කවදාවත් කියන්නේ හරියන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්න. භාවනා කරන මෙහෙම දේශනා කරලා තියෙන එහෙම මෙහෙම භාවනා කරනවා. සිල් රකින්න මෙහෙම දේශනා කරලා තියෙන ඒ විදිහට සිල් රකින්න. දන් දෙක මෙහෙම දේශනා කරලා තියෙන ඒ විදිහට දන් දෙන්න. දානීය වටිනාකමක් දන්නවා, සීලීය වටිනාකමක් දන්නවා, භාවනාවේ වටිනාකමක් දන්නවා, බණහනේ වටිනාකමක් දන්නවා. නොක විද්‍යාවක් වෙන්න නැත්නම් ඒකේ ප්‍රයෝජනය හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. ඒ ප්‍රයෝජනය ලබන්නේ කටයුතු කරන්නේ. ඊළඟ සඳහන් කළා ආ ඒ නිසා කරුණු තුනක් පැහැදිලි කරනවා. මේ කියපු කාරණාවට අදාළව යෙදෙන්නේ නැති කාරණාවට අදාළව කරුණු තුනක් පැහැදිලි කරලා තියෙනවා. ඒකෙන් එකක් තමයි අපි අපිට තේරෙන කරල විදිහට සඳහන් කෙරුවොත් සමහර අය පන්සලට යන්න තීරණය කරනවා. මෙතෙක් පන්සලට ගියේ නෑ දැන් පන්සලට යන්න යන්න තීරණය කරනවා. ගිහින් සමහරවිට ඔය තියෙන පොඩි වැඩක් කරනවා හරි සාමාන්‍ය වැඩක් කරලා එනවා. නැත්තම් ගිහින් ඉඳලා ඒ එක පුජ්‍යලේ. තව පුජ්‍යලේ පන්සලට යනවා ගිහින් මලු පූජා කරනවා. හැබැයි බලන්නේ නෑ. මේක පුජ්‍යලෙක් ඉන්න පන්සලට යනවා බලහන්නෙත් නෑ මොකක් කරන්නේ ඇයිනවා. තව පුජ්‍යලෙක් ඉන්නවා. ඔව් පන්සලට යනවා ගිහිලා ඔහු මලු පූජා කරනවා. දැන් කලින් කෙනා පූජා කළේ නෑ. මෙයා ගිහින් මලු පූජා කරනවා. නමුත් බණ අහන්නේ තවත් සමහර කෙනෙක් ඉන්නවා බණ අහනවා. හැබැයි ඔබ ප්‍රයත්න කරන්නේ ප්‍රයත්න කරන්නේ සමහරට පුදු වෙන පළවෙනි කෙනා පන්සලට යනවා විතරයි. දෙවෙනි කෙනා පන්සලට යනවා මලු පූජා කරනවා. නමුත් බණ අහන්නේ බණ අහන්නේ තුන්වෙනි කෙනා බණ අහනවා හැබැයි ප්‍රයත්න කරනවා. ක්‍රියාත්මක යෙදෙන්නේ එහෙනම් මේ අපි වගේම නෙමෙයිද අපිටම ගැලපෙනව නෙමෙයිද කියන අපි විදිහට කරලා බලන්න අපි යනවා මලු පූජා කරනවා අපි බණක් අහනවා හැබැයි යෙදෙන ප්‍රමාණය යෙදෙන ප්‍රමාණය එහෙනම් මේ අපි ගැන තමයි කතා කරන්නේ ආ ඒ නිසා සඳහන් කරනවා කියන්නේ මෙන්න මේ කරුණු තුනම තියෙන පුද්ගලයාට තමයි මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙනෙක්. ප්‍රහාණය කරන්න පුළුවන් දෙයක්. මොනවා වුණත් තියෙන කුජලයක් මේ අපි කතා කරපු කාරණා තුනම තියෙන කෙනාට තමයි දර්ශනයෙන් ප්‍රහාණය කළේ කියලා ප්‍රහාණය කරන්නේ මොන මොනවත් කෘත්‍යයක පාත්‍ර කියන්න ඕනේ මල් පූජා කරන්න ඕනේ බණ අහන්න ඕනේ හැබැයි අහන ධර්මයේ ත්‍යාග කරනවා ආන්ගේ ත්‍යාග කරනවා ඒ ක්‍රියාත්මක කරන නිසා තමයි යක් කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන් ඒනම් ওই තුනම අපි හැමෝටම ජීවිතවල තියෙන දේවල්. ඊළඟට ආර්ය දැකලා තියෙන්නත් ඕනේ. ආර්ය ධර්මයේ අහලා තියෙන්නත් ඕනේ. ආර්ය ධර්මයේ හික්මලා තියෙන්නත් ඕනේ. ආර්ය දැකලා තියෙන්නත් ඕනේ. ආර්ය ධර්මයේ හික්මලා තියෙන්නත් ඕනේ. ආර්ය ධර්මයේ අහලා අහලා තියෙන්නත් ඕනේ. ඊළඟට කතා කරනවා මෙන්න මේ විදිහට ආර්ය ධර්මයේ හික්මුණ කෙනා දන්නව මොනවද මෙනෙහි කර යුත්තේ මොනවද මෙනෙහි කළ යුතු නැත්තේ? මෙනෙහි කළ යුතු මොනවද? මෙනෙහි කරන්නේ නැති යුතු මොනවද? ඒ කවුද දන්නේ? ආර්ය දැකලා, ආර්ය ධර්මය අහලා, ආර්ය සේවනය කරන අය ඒ කාරණා ඒක ආර්ය ධර්මය අහලා තියෙනකොට ආර්ය ධර්මයේ එක් වෙලා තියෙනවා. ආර්ය දැකලා තියෙනවා. ඒ නිසා ඔහුගේ සිත තුළ අලුත් කෙනෙක් උපදින්නේ නැහැ කියලා සඳහන් කරනවා. පතන්නා නැත්නම් උපන්නා වූ කෙලෙස් ටික ටික ප්‍රහීන වෙලා යනවා මෙන්න මේ ආකාරයෙන් හිතනකොට කොයි ආකාරයෙන් හිතනකොටද ආර්යයන්ගෙන් ධර්ම ශ්‍රවණය කරනවා ඒ ධර්මයේ මනාව මෙනෙහි කරන කෙනාට ඔහුගේ සිත තුළ අනිත් කෙලෙස් උපදින්නේ නැතුව උපන්නා වූ කෙලෙස් ප්‍රවාහවල ප්‍රහාණය වෙවි ප්‍රහාණය වෙනවා ඒක ආර්ය මුලගෙන් ධර්ම ශ්‍රවණය කරන හැබැයි ධර්මයේ ජීවිතයට එකතු කරගෙන ඒක අනුව ලෝකෙ දිහා බලන්න තමයි ජීවිතේ දිහා බලන්න ඕනේ. ධර්මය අහලා ඒක ක්‍රියාත්මක කරගෙන ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ ප්‍රමාණය තමයි දර්ශනීය ප්‍රහාණය කලේ කෙලෙස් කියලා ප්‍රහාණය කරනවා. ඒ කියන්නේ සෝවාන් මාර්ග ඥානයේ තිබෙනා වූ සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන සංයෝජන ප්‍රහාණය වන තෙක් නුවණින් දැකීමේ දේශනා කිරීම. සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස විචිකිච්ඡා. මේවා මනාව නුවණින් දකින්තුරු මේ කාරණාව මේ කාරණා ටික නුවණින් දකින්තුරුම ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණය කරන්න නුවණින් මේ කරුණු මනාව දැකිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. සංයෝජන ප්‍රහාණය වන තෙක්ම නුවණින් දැකිය යුතුයි කියලා සඳහන් කරන මොනවද මේ සංයෝජන තුන. ඒකට මොකද මේ සංයෝජන තුන පළවෙනි එක සඳහන් කරනවා සක්කාය දිට්ඨි. දැන් මොකද්ද මේ සත්‍යය දීප්තිය කියලා කියන්නේ? ඔව්. විවිධ වශයෙන් අපි මේ කාරණා සඳහන් තමන් පිළිබඳව තමන්ගේ තියෙන හැඟීම්, බැඳීම්, තමන් පිළිබඳව තමන්ට තියෙන මානෙ වගේ සත්‍යය. මේ ආදී වශයෙන් තවත් ගොඩක් යමුරට මේක සාකච්ඡා කරන්න පුළුවන් නම් භාගතුන් වහන්සේ කොහොමද මේක සඳහන් කළේ? මේ කාරණාව අපි සඳහන් කළා සපාසුන සූත්‍රයේ අපි අද ආරම්භයෙන් විතරයි නමුත් මේ කරුණු නැවත ගැඹුරින් ආපහු සාකච්ඡා කරන්න ඕනේ. අද අදම එහෙම්මම සාකච්ඡා කරගත්තොත් සමහර වෙලාවට මේ පැනලිමත් වෙන්න පුළුවන්. ගොඩක් වර වැඩි වෙන්න පුළුවන්. අනිත් නමුත් ටිකක් බලන්න මොකද සක්කාය දිට්ඨිය කියන්නේ. එනිසා මෙතන සඳහන් කරනවා මේ ආත්මය කියන දෙයක් නැහැ. ආත්මය කියලා දෙයක් නැහැ. කියලා කියන නැහැ කියන කියන එකයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා කියන එක. තේරුණාද ඒක? සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා කියන එකයි. ඊළඟ සඳහන් කරනවා නම් එය හරියටම අවබෝධ නොකළොත් මිත්‍යා දිට්ඨියක නැගෙන්නේ. හරිද? සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්මය කියලා එකක් නැහැ කියලා කියන එකයි. නමුත් ඒක හරියටම අවබෝධ කරගත්තේ නැත්නම් මිත්‍යා දෘෂ්ටිගත වෙන්න ගැටෙන්න පුළුවන් කියලා මම කියලා කෙනෙක් නැත්නම් මේ කරන දේවල් කාට බලවෙන්නද කියලා දෘෂ්ටියකට එන්න පුළුවන්. අපි කිව්ත බලන්නේ ඇයි ආත්මය කියලා දෙයක් නැහැ කියලා කිව්වේ සක්කායි. ආන් ඒ නිසා මේකට පුංචි කාරණාවක් අපි අද සාකච්ඡා කරමු ඉස්සරහින් තියාගෙන මේක වැටහෙන්නේ නැහැ. මේ කාරණාව හරියටම වැටෙන්නේ විදර්ශනා ඥානවලට ආපු කෙනෙකුට විතරයි. ආන් එහෙම හොඳට විදර්ශනා ඥානවලට ඇවිල්ලා මේ කාරණාව යමෙක් තේරුම් ගන්නා සාක්කයි. මේක ගැඹුරින් බුද්ධගේ සාකච්ඡා කරලා නෑ. ඒ කියන්නේ බුද්ධ ත්‍රිපිටකේ සාකච්ඡා කරලා නෑ කියන එක. දැන් ත්‍රිපිටකේ තියෙනවා දැන් මේ අපිට දේශනා කරනකොට මේ විදර්ශනා ඥානවලට එනකම්ම මේ කාරණාව මේ යම් ප්‍රමාණයකට සාකච්ඡා කළා නිසා ඊට වඩා ගැඹුරට ගිහින්න ගැඹුරට ගිහිල්ලා නැහැ. විදර්ශනා ඥානවලට ආපු කෙනාට ඒක වැටහෙනවා. ඒකත් එයාට ඒක තේරුම් කරන්න හරි පහසුයි. ආන් ඒ නිසා සඳහන් කරනවා මේකය මගේ නෙමෙයි. හැබැයි වෙන කාර්යයකුත් නෙමෙයි. මගේ නෙමෙයි, තව කෙනෙකුගේ නෙමෙයි. එහෙනම් කාගේද මේ? මගේ නෙමෙයි, තව කෙනෙකුගේ නෙමෙයි. එන භාගතුමාන් 15 වෙනි කාලේ මිත්‍යා දෘෂ්ටියක් තිබුණා මෙහෙම. මම කියන කෙනෙක් නැහැ. ඒක මිත්‍යා දෘෂ්ටිය. තව කෙනෙක් කියනවා මම කියන කෙනෙක් ඉන්නවා. මේ දෙකම දෙකම මිත්‍යා දෘෂ්ටි. බුදුරජාණන් වහන්සේ විදුවට ඔය දෙකේ කොයි පැත්තද? මම කියන කෙනෙක් නැහැ කියන පැත්තේද? නැත්නම් මම කියන කෙනෙක් ඉන්නවා කියන පැත්තේද? බුදුරජාණන් වහන්සේ ඔය දෙකේම ඔය දෙකේම භාගතුන් වහන්සේ ඉන්නේ ඔය දෙකම නැහැ. මම කියන කෙනෙක් සම්මුති ලෝකේ ඉන්නවා. නමුත් මම කියන කෙනෙක් පරමාර්ථ ලෝකේ පරමාර්ථ ලෝකේ. පරමාර්ථ ලෝකේ නැත්තම් මම කියන කෙනෙක් මම කියන කෙනෙක් නෑ. නමුත් ඒ වුණාට අපි මේ කරන දේවල් දැන් එහෙනම් මම කියන කෙනෙක් නැත්තම් පෞද්ගලිකව තමයි නෑ. මොකද කාටේ පාටද ඕන කපන්න පුළුවන් මරන්න පුළුවන් ඕන එකක් කරන්න පුළුවන් මම කියන කෙනෙක් මම කියන කෙනෙක් නෑ ඉපාගන්න කෙනෙක් කෙනෙක් නෑ ඒක බවලක් තමයි නෑ නමුත් ඒක මෙහෙම පැහැදිලි කරනවා මේ මල මල තියෙනවා. ඒක සුවඳවත්. මල සුවඳවත්. එතකොට මලක තියෙනවා සුවඳක් තියෙනවා. එතකොට මල මොකක්ද සුවඳ මොකක්ද? මල සුවඳවත්. සුවඳ කොහෙද සුවඳ මතේ. හැබැයි මලේ සුවඳ පේන්නේ පේන්නේ නැහැ. මලේ සුවඳ වෙන වෙන කරලා අරගන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් මල මල සුවඳවත් සුවඳ කොහෙද තියෙන්නේ කියලා සෝද දෙන්නේ මයි. එහෙනම් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා කියන එකක් මිත්‍යා දෘෂ්ටියක්. මම කියලා කෙනෙක් නැහැ කියන එකක් මිත්‍යා දෘෂ්ටියක්. එහෙමනම් මේ කරන දේවල් විපාක දෙන්නේ කාටද? විපාක දෙන්නේ කෙනෙකුත් කියනවා. ඊළඟ සඳහන් කරනවා ගහකුත් තියෙනවා ඡායාවකුත් තියෙනවා. ගහකුත් තියෙනවා ඡායාවකුත් තියෙනවා. ඒක අන්න තවත් පැහැදිලි කරනවා මේ විදිහට ඉස්සර කළා කවුරුද ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් පිළිවන් පාන්න ලැබුවොත් භාග්‍යවතුන් වහන්සේ හා කියන්නේ හා කිව්වොත් මොකද හා කිව්වොත් බුදුරජාණන් වහන්සේ මරණය ගරු කරනවා මරණය අගය කරනවා එපා කිව්වොත් පිළිවන් පාන්න නිවන අවශ්‍ය කරනවා ඒක උසස් අපේට යන්න හදන්නේ එහෙනම් පිළිවන් පාන්න එපා කියලා කිව්වොත් නිවන අවශ්‍ය කළා පිළිවන් පාන්න කියලා හා කිව්වොත් මරණය කරනවා ආනන්ද භාග්‍යවතුන් වහන්සේ පිරිනව පාන කෙනෙක් අහපුවම හාසියෙත් නෑ එපාතියෙත් නෑ මතෙත් නෑ ආනන්ද තමයි සක්කායදීදී භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තියෙන්නේ මධ්‍යස්ථ භාවය ඒ දේශනාව තුළ තියෙනවා ඒතකොට මේ මධ්‍යස්ථ භාවයක් ඒ දේශනාව තුළ තියෙනවා කියලා කියහම ඒ කාරණාව තවත් කොහොමද සාකච්ඡා කරන්න ඕනේ තවත් කොහොමද විස්තර වෙන්න ඕනේ කියන කරුණු අපි අතහැරලා යන්නේ මේ කාරණාව අපි ආයේ ආයෙ සාකච්ඡා කරනවා මේ දේශනාවත් එක්ක. එහෙනම් මම කියන කෙනෙක් නැත්නම් මේ කරන දේවල් කාට බල දෙන්නද කියලා දෘෂ්ටියක් යම් කෙනෙකුට එන්න එන්න පුළුවන්. ඒ හරියටම අවබෝධ කරගන්න ඕනේ ආර්ථික සඳහන් තමයි පිළිතුරේ අපි උපුදුම කියන්නේ. මේ කරන දේවල් බල දෙන්න කෙනෙක් ඉන්න ඕනේ කාට බල දෙන්න. ඒක තමයි මේ ලෝකේ අවබෝධ කරගන්න අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් මේ අපි ඔක්කොම දන්නවා න්‍යායම මොකටද? ආර්ය සම්බුදේ ආර්ය චිත්ත විතරක් කියන මනස තියාගත් සම්භාග්‍යතුන් වහන්සේ මම කියන කෙනෙක් ඉන්නවා කියන පැත්තෙත් නෑ මම කියන කෙනෙක් නෑ කියන පැත්තෙත් නෑ භාග්‍යතුන් වහන්සේ ඉන්නේ මැද්දේ ආත්මය කියන දෙයක් තියෙනවද මෙලවින් පරලෝක යන යමක් තියෙනවද භාග්‍යතුන් වහන්සේ ඔව් කිව්වෙත් නෑ භාග්‍යතුන් වහන්සේ නෑ කිව්වෙත් නෑ මගේ ජීවිතේ තියෙන ඒක ආරම්භ වෙච්ච දවසක් තියෙනවා ඒක ඉවරන දවසේම කියනවා. අම්මගේ දුකට ආව දවසේ මේක ආරම්භ වෙච්ච දවසයි මෙරළ යන දවසේ අවසාන දවසයි. නමුත් එතකොට මේක මෙහෙම්ම ඉවරයි නම් පෞද්ගලික මොකෙන්ද? මේ හැටි විවිධ අකුසල් රැස් කරගත්තේ මේකයි මේකයි පාවිච්චි කරනවා හැබැයි මේක ඉවර වෙනවා මරණය. ඒක මම කරන මේ කුසල් සහ කුසල් තව කවුරුත් ඉඳිනවා. ඒකෝට මමත් නෙමෙයි නැත්තේ නෙමෙයි. ආන්ගේ හින්දා නිත්‍ය වූ ආත්මය කියලා එකක් කියලා තියෙනවා. දැන් කාලෙක මිත්‍යා දෘෂ්ටි කියන්නේ තමයි කරනවා අපි මේක වඩා අවිතරාත්මකව ඒ කොහොමද වෙන්නේ කියන එක අභිධර්මයේ එක්ක මේ සක්කාය දිට්ඨිය සාකච්ඡා කරන ආකාරණ 20ක් එක තියෙනවා ඒ කාරණා 20ත් එක්ක මේ කාරණා අපෝ සාකච්ඡා කරනවා ඒක මම මුලින්ම කිව්වේ සබ්බාදෝ සූත්‍රයේ ගැඹුරුයි අද අපි මේ ආරම්භ කිරීමට විතරයි එන්නේ කියලා. ඒක මමත් නැතුව වෙන කවුරුත් නිත්‍ය වූ සදාකාලික වූ ආත්මය මොකද කියන කාරණාව වෙනම වෙනම අපට සාකච්ඡා කරන්න ඕනේ. ඊළඟට ඊළඟට මේ කරුණික මෙහෙම සාකච්ඡා කිරීමෙන් අපි මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු අක්ති ආසවා දර්ශන පහසබ්බා දර්ශනයෙන් දැකලා ප්‍රහාණය කළ යුතුයි කියලා සාකච්ඡා කරපු කාරණා ටික මෙතනින් සාකච්ඡා කරන්න ඉවර කරනවා. අර ඒ කාරණාව ඉවර කෙරුවට අපි මේකේ ඇතැම් මෙතැම් කරුණු ගැඹුරු කරුණු ටික අපුරු සාකච්ඡා කරමු. ඊළඟට දෙවෙනි ප්‍රමාණය. දැන් ප්‍රමාණය හතක් තියෙනවානේ. දැන් හතෙන් අපි පළවෙනි ප්‍රමාණය තමයි මේ සාකච්ඡා කරලා ඉවර කෙරුවේ. දෙවෙනි ප්‍රමාණය අත්ති ආසවා සංවරා පහතබ්බා කියලා කියනවා. මොකද මේ අත්ති ආසවා සංවරා පහතබ්බා කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවරයෙන් නැති කල යුතු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. ඉන්ද්‍රිය සංවර කරලා නැති කරන්න ඕනේ කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. මොකක්ද මේ ඉන්ද්‍රියන් සංවර කිරීමෙන් ඉන්ද්‍රිය සංවරය යම් පුද්ගලයෙක් නුවණින් තමන්ගේ ඇහැ පාලනය කරනවා ඉන්ද්‍රිය සංවරය කරනවා කියලා කියන්නේ එකක් ඇහැ යම් පුද්ගලයෙක් නුවණින් තමන්ගේ ඇහැ පාලනය කරනවා එතකොට අපි මුලින්ම කෙලෙස් ගලන හැටි කතා කළා එහෙනම් කෙලෙස් ගලන එක උපකරණ ඉන්ද්‍රියක් තමයි ඇහැ කියලා කියන්නේ ඇහැ කෙලෙස් ගලන මොනවද බැලිය යුත්තේ මොනවද නොබැලිය යුත්තේ කියලා තීරණයක් සමන් කරන්න. මොනවද බලන්නේ මොනවද බලන්නේ. දැන් මේ මොකේ ඉඳලා ඇත්ත වෙන්නේ? ඇහැ පාලනය කරන්නේ. මොනවද බලන්නේ මොනවද බලන්නේ. අපේට මතකයි මාගන්දී සූත්‍රය. මාගන්දී සූත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේ මේ පංචකාමයේ පිළිබඳව අනුරු උදාහරණ රැසක් ගෙනහැර දක්වලා තියෙනවා. එතන එක උදාහරණයක් සඳහන් කරනවා මේ කෙනෙකුගේ ශරීරේ පුරා කුෂ්ඨ රෝගය කියලා. මෙයා තමයි. අහලා ගහලා ගහලා මේ වේදනාව ඉවසන්න බැරි තැන මෙයා යකඩ කබල කරගෙන පස් කරනවා. පස්සේ සනීපගෙන මෙයා පාවියනකොට මෙයා දැක්න සමස්ත වාදම පහන රෝගී වෙච්ච තරයි කියන්නේ. එයා කහ කහ කවනවා. භාග්‍යතුන් හසේ අහනවා මාගන්දී. කලින් සවාගත්ත එක්කිනාට හිතෙනවද දුවගෙන කියන අර කබලාවගේ සවාගන්න. අම්මේ නෑ ස්වාමීනි. ඇයි ස්වාමීනි කබලෙන් කවනකොට දුක කිව්වා. එහෙනම් මාගන්දී කියත් ඇගේ දුකද? ස්වාමීන් වහන්සේ කවරකට දුකයි සමාන. නමුත් ආයත්ත සාදේ වෙනස් වෙලා වෙනස් වෙලා තියෙනවා. ආන්ගේ ආයත්ත සාදේ වෙනස් වෙලා නිසා දුක කියන එක දැනෙන්නේ නැහැ. දැන් දැනෙනවා ස්වාමීන් වහන්සේ. තව උදාහරණයක් දෙන්න අපි මේ හොයන සැප එහෙන් ගලවත් සැප හොයනවා. රූප සංහාවෙන් මත් වෙලා ඇහැට සැපයක් දෙන්නේ ඒ සැපයක් දෙන්නේ ඉතනවා. මේ හොයාගෙන පංචකාම සැපය කොයි වගේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. තුවාලයක් වටේට මිය අගින් කහන කොට දැනෙනවා නම් යම් සතුටක් ආන් ඒ වගේ සතුටක් හොයන්න තමයි මේ රැඳවල්දිගේ ගහමගාගෙන යන කොටගෙන අවුල් වේලි වේලි ඇතුළු මිටිමි රැඳි බලාගෙන විඳින තරම් දුක් වේදනා විඳ විඳ මේ උත්සාහ කරනකොටද තුවාලයක් මියාගෙන් කහන කොට දැනෙන යම් සතුටක් ආන් ඒ වගේ සතුටක් හොයන්නයි ඊට වඩා ඉහළ සතුටවල ලෝකේ තියෙනවා නමුත් මම දැනගන්නේ ඒක හොයන්නේ නෙමෙයි මේ සොච්චං කියලා. ඒකෝට අපි සඳහන් කළා මොනවද බැලිය යුත්තේ මොනවද බැලිය යුත්තේ. මේ දෙක කෙනෙක් යම් දවසක රූපයක් දැකලා ඒ රූපයේ ලොකු ඇල්මක් ඇති කරගන්න. ලොකු කැමැත්තක් ඇති වෙනවා. අන්තිමට ඒ සඳහා මොනතරම් බැඳීමක් ඇති වුණාද ඒ රූපයේ අයිතිකරු හෝ අයිතිකාරී මට ඕනේ වෙනවා. මගේ කරගන්න ඕනේ ඇය හෝ මගේ කරගන්න නම් පුදුමාකාර සංහාවක් තියෙනවා. දැන් ඔය වැඩේ කරගන්න ගියහම සමහර වෙලාවට උගුණ හරියට සාධන බීජන නොයෙක් දේවල් එන්න පුළුවන්. ඒ කොයි පැත්තකින් ඉරුද්දයි නැත්නම් මේ පැත්තකින් ඉරුද්දයි නොයෙක් ප්‍රශ්න. අන්තිමේදී තීරණය කරනවා. මට මේ ආගෙන්න වටින් වැඩක් නැහැ. මට මේ වටින්නේ පොරුසහ ඇයිතර. ඒක අපිට අපි ඉන්නවනම් අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ලෝකයක් තියෙනවා නම් අතපය තියෙනවා නම් කොහේද ජීවත් වෙන්නේ? අපි ඊට පස්සේ ඒගොල්ලෝ තනියම ඒගොල්ලෝගේ ලෝකේ හොයාගෙන යනවා. දැඟලුවට අර පුද්ගලයා තැනැත්තා සහ තැනැත්තිය තමන්ගේ ඇහෙන් රූපයක් දැකලා ඒක උපාදානය කරගෙන ඒක මට ඕනේ කියලා කවුරු මුන්දුකමක් නැහැ අපි දෙන්නට මේ අපි ඕනේ කියලා දෙන්න කියන්නේ. ඒකෝර දැන් මේ ඇහැ සංවර කිරීම ගැන මෙතන කතා කරන්නේ. දර්ශනීය ප්‍රධානය කළ යුතු කුසල් පිළිබඳව. ආයෙත් අපි මෙතන කතා කරන්නේ ඉන්ද්‍රිය සංවර කිරීමෙන් ප්‍රහාණය කරගත යුතු ඉන්ද්‍රිය ප්‍රහාණය කරන කුසල් රැස් කරගන්න. ඉන්දියන් ප්‍රහාණය කිරීම. ඒ කියලකින් සංවර කරනවා කියන්නේ. දැන් අර පුජ්‍යලයාගේ ඇහැ සංවරයි කියලා හිතනවද දැන්? දැන් ඇය දැක්කා, ඇය මට ඕනේ, ඒ නිසා මම ඇය අරගෙන ගියා. එහෙමනම් දැන් මගේ ඇහැ සංවර වෙන්න ඉපේ. දැන් මට ඉන්න හොඳම කෙනානේ මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒත් එහෙම තමයි මේ බැඳීම ඇති වෙන්නේ. දැන් එහෙනම් තවත් අය දිහා බලන්න ඕනේ. දැන් ඇහැ සංවර වෙන්න. වෙනා දිහා බලලා බලන්න. හැබැයි දැන් ඒගොල්ලෝ ගිහිල්ලා මුහුදු වෙලලක වෙන්නේ, මල්වත්තක වෙන්නේ කොහෙන් ඉන්නවා. එතකොට තවත් කාන්තාවක් මෙතනින් ඇවිදගෙන ඉන්නවා තරුණ කාන්තාවක්. අර පිරිමියා ඇවිදියා බලනවා. බලන්න. ඒ කියන්නේ තරුණගේ හැසන්වර වෙනවා. නෑ දැන් මෑ දැකලා මෑ අරන් ආවා. නමුත් තාම සංවර නෑ දැන් ඇවිදිහත් බලනවා. එතකොට මොහුගේ හිත කියනවා මෑට වඩා දැන් ඇය ලස්සනයි කියලා. ඊට පස්සේ ඇය දිහා නැවත නැවතත් බලනවා. මෑ මොන දිහා බලන්නේ නැත්නම් ආපහු හිල්ලට ඇය දිහා බලනවා. හැබැයි ගෙදර යනකොට මෑ එක්ක යනවා. මෑ විතර කිව්වේ ඇයත් එක්ක. එතන ඉඳලා හොයනවා කොහෙද ඉන්නේ? මොනවද කරන්නේ? කොහෙන්ද එන්නේ? මේ පිරිපාර්ශ්වයේ විතරද මේ මේක වෙන්නේ? මේගොල්ලෝගේ ඇහි සංවරය නැති කියන්නේ මේක තමයි දෙගොල්ලෝ එහෙමයි. කඩවසම් ഘോഷයෙන් කරන ඉතක තමයි අනිකයි එහෙමයි. ආ එහෙම දැන් හොයන්න ඉතිලා ඒක ඔඩු ගිහිල්ලා තමයි දැන් මේ අනියම් සම්බන්ධතාවය පිළිලා සමහර වෙලාවට ගහලා මරනවා, එල්ලලා මරනවා, ඇනලා මරනවා. මේක ඔක්කොම දාන ආවේ මං ගැන විශ්වාසය තියෙනවා. ඒක ලෝකෙට වෙලා තියෙන මේ දේවල් අර පුද්ගලයා දැන් මේ තැනදී අතනම තව තැනදී වෙන්නේ. තමයි මේ තැනදී මේ පුද්ගලයා අතනලා වෙන තැනදී වැඩි වැඩි තේරෙනවා දැන් ඇහැ පාලනය කරගෙන නැහැ. සංවර කරන නැහැ. දැන් එහෙනම් මේ අවශ්‍ය වස්තු ලැබුණට පස්සේ ඇහැ සංවර කළා නම් අද මේ ලෝකේ මේ රටේ අපි දැක්ක මේ අපරාධ විශාල ප්‍රමාණයක් දකින්නේ දකින්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් ඉන්ද්‍රියන් සංවර නොවිච්ච එකේ මොන තරම් වේදනාවකට පත්වද. Tamange ඇහැට ගැටෙන හැම දෙයක්ම බලන්නේ නැහැ. කවුද මේ ඇහැ සංවර කරන පුද්ගලයා? ඇහැ නැවත ඉන්ද්‍රිය සංවර කරන පුද්ගලයා ඇහැට ගැටෙන හැම දෙයක්ම බලන්නේ යන්නේ බලන්නේ නැහැ. ආගින්ස සඳහන් කරන්නේ මේ අපි පාරේ යනකොට මුණ ගැහෙන හැම පුද්ගලයේ දිහාම බලන්න ගත්තොත් පෞලෝගේ ඉරියව් අනුව අපිට විවිධ සිතිවිලි එන්න පුළුවන්. පෞලෝගේ ඉරියව් එක්ක අපිට විවිධාකාර සිතිවිලි එන්න පුළුවන්. ඒ වයිතාම කෙලෙස්කට සිතිවිලි වෙන්න පුළුවන්. පෞකාර සිතිවිලි වෙන්න පුළුවන්. ඒ තුළ ප්‍රීතියක් සත්‍යක් උපදින්න පුළුවන්. අනිසා අනවශ්‍ය විදිහට අනවශ්‍ය විදිහ බලන් දෙපා ඉන්දියා සංවර කරගන්න කියලා කියනවා. ඒ හැම සිතුවිල්ලක්ම පාඩේ කෙලෙස් සහිතයි. ඒ නිසා ඒ හැම සිතුවිල්ලක්ම අපිට ආරියෝ නේගොල්ලෝ. ඒගොල්ලෝ දිහා බලලා තියෙන සිතුවිලි කෙලෙස් සහිතයි. කෙලෙස් සහිතයි නේද කුසල. ඒකෝර මම ඒගොල්ලෝ දිහා බැලුවේ නැත්නම් මට යක්ෂදේ රැස් වෙනවද? මට යක්ෂදේ රැස් වෙන්නේ නැහැ. එහෙනම් මගේ ඇහැ කියන ඉන්ද්‍රිය සංවර කරන්නේ මේක අපි සඳහන් කරමුකෝ මේ ශාලාවට අපි ආවහම ශාලාව තියෙනවා විත්ති හතර තියෙනවා අපි කවුරුත් මේ වීථි දිහා හොඳට බැලුවා. අපි කවුරුත් මේ වීථි දිහා හොඳට බැලුවා. සාමාන්‍ය විද්‍යාදෘෂ්ටිවට ශාලාවක වේවා. හැබැයි මේ හැම පිටියකම අක්ෂර චිත්‍රයල දුන්නා අපි ඉන්න කට්ටිය කොච්චර බලනවා. මේ බණ අහා ඉන්න ගමනොත් බලන්න. ඇයි ඒ කියන්නේ අපේ ඇහි තියෙන දැන් බලන්න දෙයක් නැති හින්දා පිටි දිහා බලන්නේ. නමුත් බලන්න දුන්නොත් පිටි දිහාම බලන්න කොහොමද වෙන්නේ තියෙන්නේ මොනවද ගාලා තියෙන පාඩ කොහොමද ගැලපෙනවා මොකක්ද ඇතුළේ තියෙන කතාව කොච්චර දේවල් බලන්න කියනවා ඒක තමයි ඒ සංවරේ ස්වභාවය හෝ පාරදර්ශකතාවක් දෙන්නේ ඔය ආකාරයෙන් තමයි අර කොහොමද අර මිනිස්සු ඇඳලා ඉන්නේ මොනවද මේ මිනිස්සු ඇඳලා ඉන්නේ මොනවද මොනවාගේ වාහනික දෙන්නේ මොකක්ද යන බයිසිකලේ මොකක්ද ඒක වර්ගී එහෙම එහෙම කීයක් දේවල් බල බල යනවා ඊට පස්සේ විවිධ මිනිස්සු පාරේ ඉන්නවා ඒගොල්ලෝ විවිධ විදිහට ඇඳුම් හොස්තර තියෙනවා විවිධ විදිහට ඇඳලා ඉන්නවා ආගේ ඇඳලා ඉන්න ඇඳුම් දිහා ගැනීමෙන් සමහර වෙලාවට කෙලෙස් උපදින්න පුළුවන්. ඒ කෙලෙස් උපදිනා කියලා කියන්නේ එතෙන්ද මොනවද හිතේ උපදින්නේ? හිතේ උපදිනේ එතනදලා අකුසල. නමුත් බලන්න ඕන ප්‍රමාණයට මම බලාගෙන ගියා නම් මට අකුසලෙ දෙන ප්‍රමාණය බොහොම අඩුයි. මුසුළු ප්‍රමාණයක් වරපත් කරගන්නේ පස් කරගන්න පුළුවන්. ආ මේ නිසා යම් ආකාරයකට ඇහැ පාලනය කරන්න කියනවා ඇහැ පාලනය නොකළ කුජලයකට ඇති වෙන කෙලෙස් ඇති නොවන ආකාරය. අපිට ඇහැ පාලනය කරන්න කියලා දේශනා කළේ ඇහැ පාලනය නොකළ කුජලයකට ඇතිවන කෙලෙස් අපිට ඇති නොවන ආකාරයට ඇහැ පාලනය කරගන්න කියලා කියනවා. ඒ වගේ ඇහැ පාලනය නොකළ කුජලයේ පාර යනකොට වලපිට බල බලා එයාට ඇති වෙන කෙලෙස් ඇති නොවෙන්න අපිව බලාගන්න කියලා කියනවා අපේ ඇහැ පාලනය කරගන්න. ඊළඟට කියනවා පාරියන්නේ මද තුනක් බලාගෙන යන්න. හුඟක් ඈත බලන්නේ නැහැ. හුඟක් දුර බලන්නේ නැහැ. මද තුනක්. එතකොට පාරියන කට්ටිය මගේ ඉතින් හැප්පෙන්නේ නැති වෙන්න යන්න මට පුළුවන්. වාහනත් එනවා ඇහෙනවා. ඉතින් වාහනේ යනවා. නමුත් මම දන්නවා මේ පාරේ මේ මේ ප්‍රමාණය ඉදිරියට ගියහම ඒ වාහනේ යන්න ඇති. මම අනිත් පැය දිහා බලන්නේ නැහැ, වාහන දිහා බලන්නේ නැහැ. පාරේ මද දුරක් බලන්න මම ඉදිරියට ඇදෙනවා. ඒක මට වෙන කවුරුවත් අරමුණු වෙනවා, දැකෙනවා. නමුත් මම ඉන්දියා විශේෂයෙන් බලලා විශේෂයෙන් බලලා දැන් අපි සාමාන්‍ය අපි කියමු වාහනේ කියනවා පාරේ ඉස්සරහ බලන්න. අපි මේවා දෙපැත්තේ තියෙන ගස් යනවා වාහනේ. ගස් යනවා, ලයිට් ක්‍රම යනවා, කඩ තියෙනව යනවා. එහෙම අපිට වෙන්නේ නමුත් අපි ඒව දිහා විශේෂයෙන් බැලුවද ඒ නිසා අපි ඒව ගැන ඔකවත් තේරීමක් ආවද තේරීමක් ආවෙත් නැහැ එහෙනම් පාරේ උකට එහෙම යන්නේ පාරේ නිකන් කිය ඔක්කොම ඉස්සරහට ඒ පම්විලා යයි විශේෂයෙන් ඒගොල්ලෝ දිහා බලන්න ගියොත් තමයි කෙලෙස් උපදින්න පටන් ගන්න. ආන්නේ ඉන්න මද දුරක් බලාගෙන ඉස්සරහට යන්නේ. එතකොට ඇහැ පාලනය නොකළ කුජලයකට උපදින කෙලෙස් මට උපදින්නේ උපදින්නේ නැහැ. ඊළඟ සඳහන් කරනවා යන්න අවශ්‍ය ප්‍රමාණයට එහෙම යනකොට මගක් තේනවා පාර වාහන ආදී සෝතුකටම දැනෙනවා ඒ සියල්ලෙන් මේක යන්න පුළුවන්කම පුළුවන්කමක් තියෙනවා කෙලෙස් උපදින්නේ කෙලෙස් උපදින්නේ නැහැ ඊළඟ සඳහන් කරනවා පාරේ මිනිසුන් වෙන බව දැනෙනවා නමුත් ඒ කොයි වගේද මූණ මොන වගේද ඇඳලා ඉන්නේ මොනවද දාලා ඉන්න දෙයක් මොනවද ඇඳුමේ පාට මොනවද මේ දේවල් අරමුණු කරලා බලන්නේ බලන්න අන්න ඒ නිසා සිත රැකගන්න හරි හරි එහෙම කියනනම් අර මුලින් කතා කරපු උදාහරණයේ විස්තර කරපු මේ වෙන්නේ වෙන්නේ ඊළඟ දිනකදී අපි මේ ශබ්ද අහන්න ගියාම හැම ශබ්දයක්ම අහන්න ගත්තොත් කෙලෙස් ඇති හැම ශබ්දයක්ම අහන්න ගත්තොත් කෙලෙස් ඇති අනේ සඳහන් කරනවා මේ සම්භාවිතාව වැඩි වෙන නිසා ඒ ඒ ශබ්ද අහන්න නැතුව කෙලෙස් ඇතිවීමේ සම්භාවිතාව වැඩි වෙනවා හැම ශබ්දයක්ම අහන්න කියනවා. ආන් ඒ නිසා ශබ්ද අහන්න නැතුව ඉන්න උත්සාහ කරනවා කියන දේශනා. ඒකට අපි කියන්නේ ගීතයක් අහන්න කියලා. ඒ ගීතයේ තුලින් හරියට කියන්නේ ඒක කියන්නේ. එතකොට ඒ කෙලෙස් ඇතිවීම ඒ ගීතේ මට ප්‍රිය වීමත් එක්ක මම කල්පනා කරනවා මේක කියන්නේ කවුද? ඒක හිතාගන්න අහවල් නම් ගායකයෙක් තමයි මේක. එහෙනම් ඒ ගායකයාගේ තවත් ගීත තියෙනවද දන්නේ දැන් එහෙම දැන් හිත කෙලෙසින් කෙල්ල වැඩි වෙච්චහම අපි ওই වෙනස් කරන්න ගිහින් කියනවා මේ ගීත නිගුණන දැනගෙන ගිහින් කියනවා අහවලාගේ කැසට් එකක් මට දෙන්න. අහවලාගේ දීදී එකක් මට දෙන්න. එහෙම. සංසාර පොත්යන් ගියහම අහන්නේ අහවලාගේ ගීත පොත් නැද්ද? එහෙම අරගෙන ගිහින් පාඩම් කරගෙන ගත්තා මේ. දැන් මේ අහන්න ගිහින් වෙච්ච වෙච්ච බැඳීමක් වෙච්ච පැටලීමක් කොච්චර දුරද කොච්චර දුරද අනේ ඉතින් අනවශ්‍ය ශබ්ද අහන්න එපා සංසාරේ ඕන තරම් ගීත ඇහුවා. වෙච්ච දේ තියෙනවා. සුගතියක් නම් උන්නේ අයත්පත් කරනවා ඕන තරම්. ඒක ඕන තරම් සංසාරයේ සිඳු මේ ගීත අහන්නේ. ඒ ගීත අහන්නේ එක සැපරට හරියට බාධා කරන හින්දා තමයි අපි බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව වෙනම දේශනාවක් කරලා තියෙන්නේ. ගීත ස්වර ආදීනව සූත්‍රය. එන සූත්‍රයක් දේශනා ගීත සහ කවි පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වෙනම වෙනම සංදේශනා කරනවා. ඔය ගීතතර ආදීන සූත්‍රය අටකතාවල සඳහන් කරනවා මේක ස්වාමීන් වහන්සේනවා සාමණේර ස්වාමීන් වහන්සේනවා පංචවිඤ්ඤාස සමාපත්තිලාදී උන්වහන්සේ අහසින් යනවා. කැලෑවට උඩින් අහසින් යනකොට තරුණ කාන්තාවක් කැලෑවේදී හොද මේ සංඝයාගේ කාන්තාව දෙන්නේ නැහැ. හැබැයි ඇවිත් හොඳ ගීතයක්. උන්වහන්සේ ගීතය ඒ එහෙමත් එකම එකට හිත යොමු කරනවා. ඒකෙන් ධ්‍යානය ධ්‍යානය ධ්‍යානය පිළිච්චනවා මොකද මේ ධ්‍යානය විඳිනවා වගේ තමයි එතනම වැටෙනවා අර උඩට විහිදු ගලක් විඳිනවා වගේ ධ්‍යානය විඳිච්චකම එතනම වැටෙනවා නම් ස්වාමීන් වහන්සේගේ ධ්‍යානය විඳින මිසක් මහත්සේ ප්‍රගුණ කරගත්තු මහත්සේගේ සීලය විඳින්නේ සීලය විඳින්නේ නැති නිසා සඳහන් කරනවා එකතැන ගල් කැටි වෙනවා වගේ වැටෙන්නේ නැහැ හානියක් වෙන්නේ පුළුල් පොතක් යන්සේ පාවෙනා පාවෙනා පාවෙනා කියන මහ පොළොව වැටෙනවාද උන්වහන්සේ ආයේ යව කෙනවලේ පාවියන් පාවියන් පාවියන් ඉඳලා ධ්‍යාන ටික ඔක්කොම බින්දයි අර ශබ්දයේ සංහාරයෙන් ග්‍රහණය කරගන්නවා. ආයේ තමයි මේ සූත්‍ර භාගතුන් දේශනා කරලා දේශනා කරන්නේ. සංහාරයේ තියෙන ශබ්ද අහන්න එපා. ධර්ම කාරණාව නිසා භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයේ ලෝකයට දානය කරවලා සත්‍යාන්තරයෙන් ඈතර කෙරෙවීමම භාග්‍යතුන් වහන්සේගේ උතුම් පරමාර්ථය වෙච්ච නිසා භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව ලැබෙන නිසා මේ කාරණාවසේ කරන්නේ වෙන කිසිම හේතුවක් නිසා නිසා නෙමෙයි සාමාන්‍යයෙන් ධර්මදේශනාවක් අහන්න වෙනවට වඩා ආගමේ ධර්මදේශනාවක් අහන්න පිළිවි වැඩි වෙන්නේ අපි ගාව සංඛාව සම්පූර්ණ ධර්ම දේශනා කරන දෙපොළ පිළිබඳව ආවින්න ධර්ම දේශනාවක් අහන්න ඉන්න පිරිස ඉන්න පිරිස ඒක තමයි විවිධාකාර දේශනාවල් තියෙනවානේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කියලා බණක් කියන නමක් කියලා කෙරෙන තව ඕනම දේශනාවක් තියෙනවා. වචනේ සංග්‍රහයක් නේ, ඇතිවීම සංග්‍රහයක් නේ. මේ දේශනාවක් කියන තැනක ගිහිල්ලා බැලුවොත් තාක් දැනෙන්න පුළුවන්. ඉතින් මේ සංවරය අපේ සංවරය අපි එතකොට අපේ කෙලෙස් වැඩියෙන් වරදිනවා. එහෙම දේවල් වල අපේ හරි හරි කාම ඒකදසයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. කාමයේ දේශනය කියන භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මේ අනාගතයේ ලෝකයේ ඇති වෙන බය යකින් දුර බය පහතිය. එකක් තමයි ආමේ දේශනා. මගේ ධර්මයේ අනාගතයේ කල්කේ ඒකේ ආදීනව වෙනම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙම හිතන්න ඕනේ මේ ආර්ථික මහත්යට විරුද්ධයි මේ ධර්මාත්මයට එරෙහිව යන්නේ එහෙම හිතලා නිවැරදි වෙන්නේ ඒක කොහොමද යම් දේශනාවක් කරා නම් ඒ සියලු දෙනාටම අනුකම්පාවෙන් නිසා කාටවත් දෙදෙන්නවත් කවුරුවත් නැති කරන්නවත් කාගවත් ලාභ ලෝභ නැති කරන්නවත් එහෙම නෙමෙයි ඒ එහෙම හිතනවා නම් ඒ සියලු දෙනාටම පසුව හරි තේරිලා අවබෝධ කරගෙන බාධිතුන් වහන්සේට කෙරෙහිමින් මේ මේ පාපේ මට මිට වඩා සසර විපාක දෙයි නේද කියන හිතල නිවැරදි වෙන්නයි එහෙම සඳහන් කළේ මේ ධර්ම කාරණාව විස්තර කරන්න ඕන නිසා. ඊළඟට බාධිතුන් වහන්සේ දේශනා කරනවා එහෙම සමාදන් වෙච්ච පිරිසක් එහෙම දේශනාවක් කරුවොත් ඒ අය සිල්පදේ ගීත කියන කොටස කැඩෙන්නේ. ඉතින් ඒකට විශාල පිරිසකගේ සීලය විනාශ කරන්න බිලින්ද උපකාර වෙලා සංසාර සිල් රැකෙන්න කවදාවත් ලොකු පහසුවක් වෙන්නේ පහසුවක් වෙන්නේ සිල් රැකෙන්න ගියාම තමයි තේරෙන්නේ පහසෙන් සිල් රැකෙන්න බැරි බව. ආයෙත් පිළිගන්න අපි ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ. පහසෙන් සිල් රකින්නෙම්වා කියලා ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ අනුන්ගේ සිල් කඩක. ඒ මොකද ඒක මුදුපත් වෙන එකක්. එකක් නෙමෙයි මුදුපත් වෙන්නේ අම්මා දරුවට කියනවා නම් ඉස්කෝලේ ගියේ නැති නිසා අද ඊයේ උණ ගැවුණා කියලා පුතේ කියාපන් කියලා හරි කියනවා නම් දරුවා විශේෂ කරන්න නම් උදව් කරලා ඒ බොරුව මොනතරම් භයානකද දරුවා අපායටම නවත්තන්නේ එනම් දරුවා අපායට යන්න කිපයක් අම්මට තිබුණේ විද්‍යාපතිවරයාගෙන් බැනුම් අහනකින් බේරෙන්න වෙන කොහොමවත් තිබුණා ඒකට අර දරුවා පාවිච්චි කරලා එයාගේ සිල් බිඳලා අම්මයි දරුවා දෙන්නුම ආක්ෂලයක් කරගත්තා එහෙනම් මේ උදාහරණයක් ඒ වගේ දේවල් අපි අපි කොච්චර පේනන්නේ සිල් අපි අතින් විදිහට එහෙම කියනවා අපි සිල් පැත්තට පටන් ගන්න දවසට පාසියෙන් සිල් ලැබෙන්නේම ලැබෙන්නේම නෑ තෝම මාගේ තමයි කරගන්න වෙන්නේ අර එක ස්වාමීන් වහන්සේ නම සිටුවේ ඒ සිටුවරයා 40 කෝටි එක ධනෙ තිබුණයි ධනෙ අයියට පවරලා මහානගර මහානගර අයියගේ නිර්ද කල්පනා කළා ආපහු ආව මේ ධන සම්බේ දෙක බෙදන්න වෙනවා ඒ නිසා මම බලන්නේ තේරිත කාලවල දෙන කිව්ව අහවල් කෙලේ ස්වාමීන් වහන්සේ මම අයියේ ආපහු සීලයට ධනය ඉල්ලයි මුළු 40 කෝටියෙන් භාගයක් දෙන්න වෙනවා කියලා මේ පිළිදෙකින් ස්වාමීන් වහන්සේට කියන පස්සේ ඒවා මේ කැලෑවේ පාසකෝරු මම හොයාගෙන ඔබට ආවා කියලා. ඒ වෙලාවේ සමහර කළා ස්වාමීනි ඔබ වහන්සේ මරන්න කියලා ආලෝක කරගෙන තියෙනවා මේකට යාන. පාසකෝරුනි මට ඒ දුන්නේ ඉගෙන ගන්න අපේක් දෙන්න පුළුවන්. මේ මහකලෑ මොනවද ඇද වෙන්නේ කියලා හුවත් පස්සේ කලවරක් කරගෙන තමයි කලවැල දෙකට ගහලා කඩාගෙන කිව්වා. ඒක උදේ ඉඳන් ජීවත් වෙන මේ අපේ ඇද්ද. ප්‍රමාණවත් ස්වාමීනි කියලා මේ පිස්සු ඔක්කොම උන්වහන්සේ වටේට දිනාගත්ත බඩගන්න කියලා. නමුත් ස්වාමීන් වහන්සේ වෙනකොට අද උතුම් මහරහත් බෝධියවත් පත් කරගත්තා. අත්පත් කරගෙන මහතේ උදාහරණයක් දේශනා කළා. කෙලෙස් සහිතව මැරෙන්න මම කැමතියි. නමුත් පහසෙන් කියලා කියන්නේ ලැබුණේ ලැබුණේ ඇට කඩාගෙන මොන වේදනාවක් විඳ විඳ මහතේ භාවනාව කරන්නේ. එහෙනම් පහසෙන් කියලා කියන්නේ වෙන්නේ අනුන්ගේ දෙන්නේ උදව්. එහෙනම් කවදාවත් සංගීතය කරන්න උත්සාහ නොකරන්න ඕනේ. එහෙනම් ඒ කාරණාව මේ ජීවත් දෙලෙමේ හැම අනකටම හැම ශබ්දයකටම සම්බන්ධ වෙන්න ගියාම අපි ඉති කෙලෙස් කෙලෙස් කෙලෙනවා කියන කාරණාව තියෙනවා. ඊළඟට අපි හැම ශබ්දයක්ම අහන්න ගත්තොත් කෙලෙස් ඇති වෙන ඇති වෙන සංකල්පතාව වුණු වැඩි කියලා සඳහන් කළා යම් දෙයක් ඇසුවම හිත එකඟ වෙනවා යම් කාරණාවක් ඇහුවම හිත එකඟ වෙනවාද කෙලෙස් ඉපදීමේ ප්‍රමාණය අඩු වෙනවද අන්න ඒ දේවල් වැඩි වෙනවාද කියලා යමක් අහලා හිත එකඟ වෙනවද කෙලෙස් උපදින ප්‍රමාණය අඩු වෙනවද ඒව අහන්න කිව්වා හිත විසිරීලා කෙලෙස් උපදින ප්‍රමාණය වැඩි වෙනවා නම් ඒව අහන්න එපා කියලා දේශනා කළා එහෙනම් ගීත හිතුවත් හිත හැම වෙලාවෙම විසිරීලා තමයි බලපාන්නේ ආන්ගේ අහලා වැඩි පුරුද්දක් තියෙනකොට සිත සමාධිය වෙලා කිය සමතක වෙලා නිකම්ම ගීතයක් නිමිනවා දන්නේ නැහැ එතකොට දන්නේ සිල්පදයට වෙන්නේ සිල්පදේ කෙරේ. එතකොට ගීනාව නැත්නම් ගීන ඇදහිීම කියලා නැත්නම් නිමිහෙද දෙයක් නිමිහෙද දෙයක් නැහැ. ඊළඟට මේ සෝදාග්‍රහණය කිරීමෙන් මේ රසයන්ගෙන් වැඩි වැඩිම කෙලෙස් උපදින පුළුවන් නම් ඒ දේවල් ඈත් වෙන්න කියලා දේශනා කරන සුවඳ එහෙම මේ සුවඳ නිසා කෙලෙස් වෙනවා මේ රස නිසා කෙලෙස් වෙනවා ඒ දේවල් වලින් ඈත් වෙනවා කමක් නැහැ කියලා දේශනා කරනවා ඊළඟට ඉන්ද්‍රියන් පිළිබඳව මනා පාලනයක් තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් මේ පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු වලින් අපිට බොහෝම අනර්ථයක් වෙන්න පුළුවන් කියලා දේශනා කරනවා. පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න බොහෝ අරමුණු වලින් අපිට මහත් වූ අනර්ථයක් වෙන්න පුළුවන් බව සිහිපත් කරගෙන ඉන්න මෙන්න මේ විදිහට සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රහාණය කරන්න කියලා දේශනා කරනවා ඒක තමයි දෙවෙනි කරන්නේ සංවේග ප්‍රහාණය පිළිබඳ කෙලෙස් ප්‍රහාණය කරනවා. එහෙම ප්‍රහාණය කරගෙන බැරි වුණොත් කවදාවත් පංචේන්ද්‍රියන් පාලනය කරගන්න අපිට බැරුව යනවා. අපි ඉන්ද්‍රියන්ගේ වහලු බවට පත් වෙනවා. ඒ ඉන්ද්‍රියන්ගෙන් නිරන්තරයෙන්ම කෙලෙස් වැగిරෙනවා. අපිට තේරෙන්නේ නැහැ කෙලෙස් වැగిරෙන බව. අපි ඉන්ද්‍රියන්ට වහල් වෙලා ඉන්ද්‍රියන් පසුපස්සේ යන කුජලෙන් බවට පත් වෙනවා. නමුත් වාදිතුන් වහන්සේගේ දේශනාවේ අරමුණ ඉන්ද්‍රියන් අපිට වක්‍ර කරගන්න අපි ඉන්ද්‍රියට වසු වෙන කුජලෙන් බවටපත් වෙන එක නෙමෙයි. ඇහැට ඉඳෙන රූපයේ අවශ්‍ය නැහැ කියලා කිව්වොත් ඇහැයමට කරදර කරනවා. කනට ඉඳෙන ශබ්දය අවශ්‍ය නැහැ කියලා තීරණය කරන මහයි ශක්තිය තියෙනවා. එහෙම නැත්නම් මේ උපාදාන ස්කන්ධයට ඕන විදිහට ඉන්ද්‍රියන්ට ඕන විදිහට මම හසුරුවනවා කියලා මේ ඉන්ද්‍රියන් එක්කෙනෙක්ට යහපත කරන්නේ යහපත කරන්නේ අන්තිමට ඒගොල්ලෝ මගේ තෘප්තියක් වලදලා අන්තිම ප්‍රමණය සම්පූර්ණ කරලා ඒකයි කියන්නේ අනිසයි කාරණාව උත්සාහ කරනකොට මේ තමයි දෙවෙනි ප්‍රමාණය පිළිතුරු තුන්වෙනි ප්‍රමාණය තමයි නුවණින් සලකලා බලලා පාවිච්චි කිරීමෙන් නැති කලේ කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා අක්ති ආස්වා පටිසේවන පහසම්පත් මොනවද මේ අක්ති ආස්වා පටිසේවන පහසම්පත් කියලා කියන්නේ චීවර පින්ඩපාත සේනාසන ගිරාණපද්දේ බේහජ්‍ය පරිකාර කියන මේ සිව්පත. ඒකෝ සිව්පතේ කියලා කියහම හිතනවාද මේ භික්ෂුන් වහන්සේලාට විතරයි මේ කාරණාව දේශනා කරලා තියෙන්නේ කියලා. භික්ෂුන් වහන්සේලාට විතරද සිව්පතේ ඕනේ. අනිත් අයට සිව්පතේ අනිත් අයට ආහාර ඕනේ. අනිත් අයට ඇඳුම් ඕනේ. අනිත් අයට බෙහෙත් ඕනේ. අනිත් අයට යහනවල්, ගෙවල් ඕනේ. එන භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි නේද? එනක අපි දෙගොල්ලටම දෙගොල්ලටම සිව්පතේ ඕනේ. ඉතින් මේක වික්ෂුන් වහන්සේලා කියනවා චූපතේ කියලා තියෙනවා. ඒ වැඩි අර කෞරවණීය භාවයක්, කෞරවණීය භාවයක්. ඒක ලංකාවේ අපි එන්නේ කල්පනාව තියෙන්නේ මේ වළඳනවා කියලා කියහම ස්වාමීන් වහන්සේලා විතරයි වළඳන්නේ. ස්වාමීන් වහන්සේලා විතරයි වළඳන්නේ. ස්වාමීන් වහන්සේලා විතරයි සැතපෙන්නේ. ස්වාමීන් වහන්සේලා විතරයි වඩින්නේ. ස්වාමීන් වහන්සේලා විතරයි ස්නානය කරන්නේ. අපිටත් නෑ. ඒක අනික් කටියට ගිහියට වළඳනවා කියන විදිහට මොකද වෙන්නේ? එහෙනම් පොයිදස් කියන වළඳන්නේ. ඒ දැන් ගිහියෙන්නේ මේ වළඳනවා කියලා කියන්නේ සිහියේ මා කරගන්න එක. සිහි නැතුව ආහාර ගන්න එක කියන්නේ කනවා කියලා. ස්වාමීන් වහන්සේ සිහි නැතුව නම් ඉන්නේ කනවා කියන්නේ කියලා වදන. නෑ මේ කනවා කියන කෙනෙක් සිහි නෑ. සිහි නැතුව තමයි කන්නේ. ඊටාම සිහියෙන් ආහාරය භාවනාවක් නෙවෙයි. ආහාරය පරිපූර්ණ සංඥා. පිළිකුල් සංඥා වඩ වඩා ආවරණය පුළුවන් ඒක බලන්න. අන්න ඒවට වළඳනවා කියලා කියන්නේ ඒවට මේ කිහි පෙරදි කියලා දෙන්නේ සැතපෙනවා කියලා කියන්නේ සිහියෙන් සැතපෙනවා. ඒකට කිහියයක සැතපෙනවා කියලා කියන්නේ මනස. ඒකට මේ සිව්පස්සේ එන වික්ෂුන් වහන්සේලා විතරකින් අපි ඔක්කොටම ඔක්කොටම මේ සිව්පස්සේ ආයෙත් සතහන් කරනවා කියන්නේ මේ සිව්පස්සේ වික්ෂුන්ට පමණක් නෙවෙයි. ගිහියට මේක ඉන්නම ගිහියට අවබෝධයෙන් කරව පාවිච්චි කිරීමෙන් දෙවොල්ලන්ටම කෙලෙන්නේ. මේ සිව්පස්සේ පාවිච්චි කරන්න ඕනේ අවබෝධයෙන් යුක්තව අවබෝධයෙන් තොරව පාවිච්චි කරනවා නම් දෙවොල්ලක් කෙලෙස් ආනිස සඳහන් කරනවා මේ දේශනා කරලා තියෙන වික්ෂුන් වහන්සේලා වශයෙන් ගිහිය තම තමන් සාධාරණ කරගන්න දේශනා කරගෙන යන්නේ වික්ෂුන් වහන්සේලාගේ වශයෙන් ගිහිය ඒක තම තමන්ගේ ජීවිතයේ ඒ විදිහටම අදාළ කරගන්න කියලා දේශනා කළා තමයි සීපසේ දෙගුණට මොන කියලා මුලින් ඉස්පත් කරන්නේ. ඊළඟට මේ සඳහන් කරනවා භික්ෂුන් වහන්සේලා ප්‍රතිවේක්ෂා ක්‍රමය ජීවකය මෙතන. මොකද මේ ප්‍රතිවේක්ෂා ක්‍රමය පටිසංකායෝනිසෝ ජීවර පටිසේ සිවුර පොරවන්න කලින් මේක සිහිපත් කරගන්න. නැත්නම් පොරවන ගමන් මේක සිහිපත් කර කර සිවුර පොරවන්න නැත්නම් පොරවන කලින් මේක සිහිපත් කරගන්න ප්‍රතිවේක්ෂාව. මේක භික්ෂුන් වහන්සේලා විසින් අනිවාර්යෙන් කලින් දෙයක් මේ තවත් එක විනය කර්මයක්. වගේ තමයි සාධන සඳහන් කරලා තියෙන්නේ. ඔය විදිහට ආරක්ෂා හතරක් තියෙනවා. මේක නිකන් පස්වෙනි පාඩක. පස්වෙනි පාඩකව වගේ තමයි මේ ප්‍රතිවීක්ෂා නොකරන්නේ. එහෙම තමයි කරන්නේ. එහෙනම් මේ ප්‍රතිවීක්ෂාව ඔච්චර ඔච්චර වටිනවා. ඒ නිසා අතීත ප්‍රත්‍යක්ෂා කියන ක්‍රමයක් තියෙනවා. හැන්දෑවට බුද්ධ වන්දනාවට කියන වන්දනාව කියන වෙලාව අතීත ප්‍රත්‍යක්ෂා. ඒ කියන්නේ දවල්වල සිහි නැතිනම් සූර පොරවලට දානවල කරන යම් වෙලාවක ප්‍රත්‍යක්ෂාව අමතක වුණා නම් සිහිය වදිනවා. හැන්දෑවේ ආවර්ජනය කරලා අතීත ප්‍රත්‍යක්ෂාව කරන්නේ. ඒකෙන් වෙන මේක මුචර දවුනේ. ආනිසා පටිසංපායෝ ජීවන පටිසේවති නුවන් සලකලා බලලා සූර පොරවලට නුවණින් සලකලා බලයි සිවුරු පොරවන්නේ මොකටද සිවුරු පොරවන්නේ යාව දේව සීතස්ස පටිඝාතාය උන්සස්ස පටිඝාතාය සිවුරු පොරවන්නේ මේ සීතලෙන් හා උණුසුමින් විදේතුවන එතකොට සිවුරු පොරවන එකේ ප්‍රධාන කාරණාවක් තමයි සීතලෙන් සහ උණුසුමින් විදේතුවන දන්ත මකත වාසතප සිරින් තප සම්පත් මැසි මදුරු සර්ප ඒ දේවල් වලින් වෙන කරදර වලින් ඒ සත්‍යයෙන් වෙන කරදර වලින් මිදෙන්න අවු කුලම් වලින් මිදෙන්න සිරිසප කියන්නේ සිරිසප කියන්නේ තාපයෙන් සර්පයෙන් මේ ස්පර්ශයෙන් වෙන කරදර වලින් බේරෙන්න සිවුරු පොරවන්න මිදෙන්න මේ ජීවිතේ පොරව යාවදීන හිරිකෝ පීන පටිච්චාදනස්ථානේ යම්තා මට මේ ලැජ්ජා හිංසාව වහගන්න මෝහ කරගන්න පුළුවන්ද ඒ සඳහා මේ සිවුර පොරවන්නේ. එතකොට මොකටද සිවුර පොරවන්නේ? නුවණ සලකලා බලලා සිවුර පොරවන්නේ කියලා දේශනා කළා සීතලෙන් ආවුස්නේ මිදේ. මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, සර්පයන්ගෙන් වෙන කරදර වලින් ආරක්ෂා වෙන්න මිදේ. කවුරුන් සහ කුලකින් ආරක්ෂා වෙන්න මිදේ. මේ සිවුර පොරවනවා කියලා සඳහන් කළා. යම්කා මගේ ලැජ්ජා ස්ථාන තියෙනවා නම් ඒ ස්ථාන වහගැනීම සඳහා මේ චීවර පෙරවීම මට හේතුවක් වෙන්න ඕනේ කියන කල්පනා කරලා සිහියෙන් ඒ දුක කරනවා. ආන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ජීවන කරනවා. එහෙම නැත්නම් මෙහෙම කරවම කරනද මෙහෙම වුණාම කරනද කොයි විදිහටද නැත්නම් ඒක බලන සිදු දෙන්නේ නෑ පරමාර්ථය තමයි මේ මේ කියන්නේ. එහෙමනම් එනදී ඔබට ඒ ආදාර කරගන්න පුළුවන්. තියෙන දෙක අදාළ කරගන්න පුළුවන් ඒක තමයි අපි කියන්නේ. ඒතකොට අපි කියන්නේ මොකද්ද කියලා එහෙම කල්පනා කරන්න. එහෙනම් අපේ අරමුණ අපේ අරමුණ ඒක. සීතලෙන් බේරෙන්න, උෂ්ණයෙන් බේරෙන්න කියන සීතල වෙනකොට මේක උඩින් තව තව සීතල ආවරණය කරන එන්නමක් ඊළඟට රැස්සන්ගෙන් මදුරුවන් මේ සමානලට මදුරුවන් ඉන්නම තවත් එකක් පුළුවන්. ඒක රැස්සන්ගෙන් මදුරුවන් කියන්නේ අවුරුදු වලින් දෙවි ආරක්ෂා කරනවා. ඒක තවත් එකක්. එහෙනම් ගියයට ලැජ්ජා ඉස්සාර යම් ප්‍රමාණයක් තියෙනවා ඒ වහගන්න මේ ඇඳුම ඒ පිළිවෙල තමයි මේක තමයි ඇඳුම්වලගේ පරමාර්ථය. අපි දැන් කල්පනා කරන බහම සමාන වෙනවා. සමහර අය ඇඳගෙන ඉන්න ඇඳුම් දැක්කහම ඇත්තටම මේගොල්ලෝ ඇඳුම්වලගේ පරමාර්ථය දන්නේ නැහැ කියලා හිතනවා. එමුනේ සමහර මේ ඇඳුමක් අඳින්නේ මොනවාගේ අරමුණකටද? ඒ පරමාර්ථයවත් දන්නේ දන්නේ පාඩුවෙන් දැක්කම. ඒකෝ කෙනෙක් දෙන්නේ දකින්න දෙන්නේ කියලා. ඇඳලා ඉන්නේ කෙනාගේ කෙලෙස් ඇටියද. ආමෙන් සමගාගේ මාගේ සාකච්ඡා කරේ. මේ ඇඳුම මම අඳින්නේ සීතලෙන් උණුසුමින් මිදෙන්නේ මැසි මදුරු කලපෙන්දී ස්පර්ශ වලින් මිදෙන්නේ අවුලන් වලින් මිදෙන්නේ යන්තාක් මේ ලැජ්ජා ස්ථාන මෝහ කරගන්නයි මම මේ හැඳින්වන්නේ කියලා දැනගෙන හිතලා අඳිනවා නම් ඇඳුම් නිසා ඇති වෙන කෙලෙස් වලින් ආමානය දෙන්නේ. ඇඳුම් නිසා කෙලෙස් ඇතිවෙනවා. ආන් මේ මේ අවශ්‍යතාවය දැනගෙන ඇඳුම් ගන්න නම් ඒ ඇඳුමින් ඇති වෙන කෙලෙස්ෙන් සමානයෙන් මිදෙන්න මෙතන පුළුවන් ඔය ඇඳුම හින්දා පුදුම කෙලෙස් ඇතිවීමක් තියෙන්නේ. වටින ඇඳුමක් ඇඳලාම ඒ ඇඳුම පුදුම මානය මානස්කාර ගැටුමක් අපි අරගෙන අනිත් කඩ. හැබැයි අපි දන්නේ මේ ඇතිවෙන්නේ මොකක්ද? මේ ඇතිවෙන්නේ කෙලෙස් කියලා අපිට හිතුනේ නෑ කියන්නේ. ආගේ නිසා භාග්‍යතුන් වහන්සේ මෙතන තුන්වෙනි කාරණාව දේශනා කළේ අක්ති ආසවා පටිසේවනා පහතවා. මොකද නුවණින් කලකලා බලා පාවිච්චි කිරීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස්. එහෙනම් ඇඳුම් පාවිච්චි කිරීමෙන් ඇති වෙන කෙලෙස් ප්‍රහාණය කරගන්න ඇඳුම් පාවිච්චි කරනවා මිසක් තවත් කෙලෙස් වැඩි කරගන්න ඇඳුම් පාවිච්චි කරනවා නෙමෙයි. ඊළඟට විතර භාගතුන් දේශනා කළා දානෙ පිළිබඳ, පින්ඳ පාතේ පිළිබඳ. පින්නපාතේ යන භික්ෂුන්ට දේශනා කළා මේ විදිහට නේම දවාය ජවය පිණිස නෙමෙයි මගේ මේ ආහාරය ජවය වර්ධනය කරගන්නේ නමදාය පුරුෂ මදය වැඩි කර ගැනීම සඳහා නෙමෙයි ජවය සඳහා නෙමෙයි මදය වැඩි කර ගැනීම සඳහා නෙමෙයි න මණ්ඩනාය න නිබූතනාය අඩුතෙන් පුරවන්නත් නෙමෙයි තියෙන තැන් අලංකාර කරගන්න මේ ආහාරයෙන් මේක මහත් කරගෙන අඩුතෙන් පුරව ගන්න නෙමෙයි දැනට පිළිලා තියෙන ඇඟ තවමත් ලස්සන කර ගැනීම සඳහා නෙමෙයි මට ආහාරේ යාව දේව නිමස්ස කායන්ත සිටියා යම්තා මේකයි දෙලින් තියාගන්න පුළුවන්ද යාපනාය විහිංසු කරතියා යැපෙන්න පුළුවන්ද බඩගින් බවෙන් මිදෙන්න පුළුවන්ද බ්‍රහ්මචර්යානුග්‍රහය මාගේ නිවන් මඟට අනුග්‍රහයක් එනිසායි මම මේ ආහාරය වන්නේ. ඒක තමයි ආහාර ගැනීමේ ආරම්භය. ජලය වැඩි කරගන්න නෙමෙයි, මදේ වැඩි කරගන්න නෙමෙයි, අඩුතැන් පුරව ගන්න නෙමෙයි, තියෙන තැන් අලංකාර කරගන්න නෙමෙයි. ඒ වගේම යම්තාක් මේ බ්‍රහ්මචර්යාව දිනු කරලා නිවනට යන පාර හදා ගන්න පුළුවන් නම් මේ කය පවත්වා ගන්න බ්‍රහ්මචර්යාව ආරක්ෂා කර ගැනීම සඳහා මට මේ ආහාරයේ හේතු වෙනවා. ඒ සඳහා අනුග්‍රහයක් මේ ආහාරයෙන් මට ලැබේවා කියන ප්‍රාර්ථනාව අනුව තමයි ආහාර ගන්න බාධිතුනාගේ දේශනා කළේ. එහෙම නැතුව ජවය උදෙසා මදය උදෙසා අඩුතෙන් පුරවන්නේ තියෙනතෙන් ලස්සන කරගන්න ආහාර ගන්නවා කියන කියන්නේ එතන වැඩින්නේ එතන වැඩින්නේ කෙලෙස් සහ මානෙ කියන දෙකම කරා වැඩි. එහෙනම් ප්‍රහාණය කලේ කියන්නේ නම් මේ කාරණාව හොඳට අවබෝධ කරලා මේ කෙලෙස් වලින් ඈත් වෙන්න ඕනේ. දුරු වෙන්න එහෙම නැත්නම් ආහාර ගැනීම අපට මහත් වූ කෙලෙස් උපතක් බවට කෙලෙස් උපතක් බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කළා ඉති පුරාණච්ච වේදනන. එතකොට මේ ආහාර ගැනීමේ තවත් කරුණු සඳහන් කරනවා. ඉති පුරාණච්ච වේදනන. ඒ කියන්නේ මොකක්ද? අද නැගිට දවසේ ඉඳලා මේ මොහොත දක්වා ඇති වුණ බඩගිනි වේදනා නැති කරමි. උදේ නැගිටපු තැන ඉඳලා මේ මොහොත වෙනකම්ම තියෙන බඩගිනි වල කියන්නේ පුරාණ බඩගිනි. දැන් මුදින් කියන කාලේ අතීතයේ කියන්නේ එන එතනක මේ වෙනකම්ම තියෙන බඩගිනි පුරාණ බඩගිනි. ආන්නේ පුරාණ බඩගිනි වේදනා නැති කරගන්න මේ ආහාරයේ හේතු වෙන දුර නැහැ. ඊළඟ සඳහන් කරනවා මේ අපි ලබාගෙන තියෙන කය කෙලින් තියාගන්න. මේ කය ඍජුව තියාගන්න ඕන ආහාර දුන්න නැත්නම් ගහකට වතුර නැත්නම් ඇලවෙනව නැමෙනවා වගේ ආයතන ආහාර නැත්නම් මේ කය හැලෙනවා. ආයේ සත්‍යයන් කරනවා නවංච වේදනා ලෝපාදිස්කාරය. කය කෙලින් තියාගන්න ඕන නමුත් අවසර ඇති වෙන බඩගිනි වේදනා නිවා ගන්න. කය කෙලින් තියාගන්නත් ඕන අවසර ඇති වෙන බඩගිනි වේදනා නිවා ගන්න. ඒකවල මේ ආහාරය මොන තරම් සිහියෙන් ගන්න ඕනද? ඒ සිහියෙන් ආහාර ගන්න මොන තරම් පුරුදු කරන්න ඕනේ. අතීත බඩගිනි නිමෙන්නත් ඕනේ. වර්තමාන පරිදිින් සම්පූර්ණ කරන්නත් ඕන. අනාගත පරිදි අනාගත පරිදි ඇති නොවෙන්නත් ඕන. ඔය ඔක්කොම පාලනය කරන්නේ දැන් ආහාර ගන්නත් ඕන. මොන තරම් ප්‍රගුණ කරලා අවබෝධය තියාගන්න. අතීතයේ වල ප්‍රමාණයක් වන වර්තමානයේ ප්‍රමාණයක් වන නැති ප්‍රමාණයක්. ඔය තුනම විශ්ලේෂණය දැන් ආහාර ගන්න ගන්න. යාත්‍රාට මේ භවිෂ්‍යති මේ ආකාරයට ආහාර ගත්තාම ජීවිතේ ගෙවෙනවා යාත්‍රාවකින් ගමන් කරනවා කියලා. මේ ආකාරයට ආහාර ගත්තම හරියට ජීවිතේ නිකන් යාත්‍රාවක් වගේ එහාට බලත් නැහැ මෙහාට බලත් නැහැ බොහොම අපූර්වට මැදස්ත ජීවිත ජීවිතේ යනවා ලෙඩ රෝග අඩි කරදරකම් කටු අඩි කෙලෙස් ඇති වෙනවත් අඩු වුණා මේ ආදී බොහෝ දේවල් එකකින් පාලනය වෙලා ආහාර හොයන්න අවශ්‍ය විදිහට මහන්සි වෙන්න ඕන වෙන්නේ නැහැ කොච්චර පාලනයකින් ඒක කරගන්න පුළුවන්ද අනවශ්‍යතාවට පහසු විහාරෝචාදී නිවැරදිව පහසුවේ අපි ජීවත් වුණා කියලා අපිට සතුට වෙන්න පුළුවන්. නිවැරදිව පහසුවේ අපි ජීවත් වුණා කියලා සතුට වෙන්න පුළුවන්කම ආගිතුද කියනවා. ඒ ගැන ආපෝධනක බැලුවම මම මේ ආහාරය ගත්තේ මේ මේ කය කෙරෙහි තියාගෙන මාගේ බ්‍රහ්මචර්යාව ආරක්ෂා කර ගැනීම සඳහායි ප්‍රතිපන්නාව සඳහා නෙමෙයි බඩගිනි වේදනාව නැති කර ගැනීම සඳහායි කියලා ආහාරය හිතලා සතුටු වෙනවා. මේ විදිහට ආහාර අනුභව කරනම එහෙම සතුටක් ඇති වෙනවා. රස කුෂ්ණා වාගේ දේවල් වලින් දූෂණය වෙන අක්කෙලස් වලින් පිරෙන්නේ නැතුව යනවා. යම් පුද්ගලෙක් කැමැති කැමැති ආහාර විශාල වශයෙන් පරිහරණය කරන්නේ අද පුද්ගලයෙකුට ඇතිවෙන කෙලෙස් කැමැති කැමැති ආහාර විශාල වශයෙන් අනුභව කරන උත්සාහ කරන පුද්ගලයෙකුට ඇතිවෙන කෙලෙස් මෙන්න මේ ආකාරයෙන් පත්‍යවේක්ෂාවෙන් ආහාරගත කෙලෙකුට ඇතිවෙන්නේ නෑ කියලා සඳහන් කරනවා. මේ තමයි පාවිච්චි කිරීමෙන් නුවණින් සලකලා බලලා නැති කරගන්නේ කෙලෙස් වල දෙවෙනි ප්‍රමාණය. එහෙනම් මේ පිළිබඳව තව සාකච්ඡා කරන්න කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි මේ සේනාසන සහ විලාසපත්ති කියන කාරණා දෙකයි. එමනම් අදට සබ්බාසෝ සූත්‍රයෙන් අපි සාකච්ඡා කරපු මේ කර්ම ප්‍රමාණය සූත්‍රයේ ඉදිරියට තව සාකච්ඡා කරන්න තියෙනවා. අපි මෙතන දේශනාව අවසන් කරගමු. ඊළඟ මාසේ සබ්බාසෝ සූත්‍රයේ ඉදිරි සාකච්ඡා කරමින් මෙතෙක් එනකන් අපි සාකච්ඡා කරගෙන ආපු ටික ආපු ටිකේ ගැඹුරු කොටස ටික අපි ආපහු එදාට මෙනෙහි කරමින් ඒ ටික සම්පූර්ණ කරගැනීමෙන් එතනින් සුද්ධි කුටිය සාකච්ඡා කරන්නේ ඉන්න සියලු දෙනාටම සිරුරයි. පිළිදෙණි අද මේ උතුම් වූ සද්ධාර්ම දානයේ සිංහමේ දායකත්වයේ දරණින් වත්පිරිස බොහෝ ශ්‍රද්ධාවෙන් ධර්මාවබෝධය කිරීම වෙනුවෙන්ම ධර්ම දානයේ සිංහමක් සිදු කර ගැනීම වෙනුවෙන්ම මේ සඳහා දායකත්වයේ ධර්මාව සිහිපත් කරනවා. අරමුණ හැටියට මේ සිහිපත් කරන්නේ දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ උතුම් ධර්ම අවබෝධයේ නිදුක් නිරෝගී දීර්ඝායු ප්‍රාර්ථනා කිරීම ශාසන බාරදාරී දෙවිදේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමට සහභාගී වූ සැමට උදව් උපකාර කළ අයට උතුම් ධර්ම අවබෝධයේ ලබා ගැනීමට ආශිර්වාද කිරීමට මේගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් මේ මහා සත්‍යම දානී කීකලේ ඒකාර්ය ප්‍රාර්ථනා ඉදිරිපත් කරනවා. ඊට අමතරව විශේෂ දායකත්වයන් පිළිබඳව සිහිපත් කරනවා. පුණ්‍යානුමෝදනාව සහ ප්‍රාර්ථනා පත්‍රිකා 500ක් මුද්‍රණයට දායකත්වයේ දරූ සත්පුරුෂයෙක් ඒ සඳහා දායකත්වයේ ලැබලා දීලා තියෙන සියලු දෙනාටම උතුම් ආකාරයෙන් පැහැදිලිගත සියලුකින් සම්පූර්ණ විදිහට අනුමෝදන් කරේ සියලු දෙනාටම පින් අනුමෝදන් කරලා මේ මහා කුසලය සමර්ථ කොයි විදිහට මුදුපත් කරගන්නද සමර්ථ කොයි විදිහට සසර විපාක දෙවිද කියන කාරණාව කියන දනාට සම්මාදිට්ඨිකව පිටිකේ අනුකූල තින් අනුමෝදන් කළ ප්‍රාර්ථනා සිදු කරගන්න ඒ ප්‍රාර්ථනා කළ පන්සිල් පිළිදෙල වෙන්න දායකත්වයේ දරා තියෙන විශේෂ දායකත්වයේ ඇදී ඊට අනුතරව පාවාදී විශේෂයෙන් සැකසා දායකත්වයේ දැනුම් පිළිවන් පිළිපෙළ මම කියන්නේ මේ විශේෂ පින්කම සඳහා තමයි මේ පාවඩේ ප්‍රකට කරන තේරුනේ විශේෂයෙන් කැලණි පරිමහ විහාරි කරන්නේ ධර්මදේශනාවක් පිළිපදින අවස්ථාවේ ඒ සඳහා පාවිච්චි කරගන්න පාවඩය. නමුත් මේ පාවඩේ මාර්ගරත්නයේ බාගතුන් මහත්මයාගේ ධර්ම රත්නයේ වැඩමවාගෙන දේශනා කරන්න සූදානම් වෙන වෙලාවේ උන්වහන්සේලා වැඩම ප්‍රකට කරගත්ත පාවඩේ අද මේ පින්කම උදෙසා පරිත්‍යාග කරොත් එනවා ඊට කලින් මේ පාඩේ කීප තැනකින් දකින්න ලැබුණා වගේ මතක ඒ කියන්නේ මහා සංඝයා වෙනුවෙන්ම ධර්ම ගෞරවයේ වෙනුවෙන් සංඝ ගෞරවයේ වෙනුවෙන් සකස් කරලා ඒ පිළිබඳව වේදකරුවා මහන්සි වෙච්ච ඒ කියන අලංකාරය ඒකක්වත් පිළිබඳව සමගින්ගේ කෙලෙස් ඇති නොකර ඒක සාධනීය විදිහට සකස් කරගන්නේ සාධනීය විදිහින් සාධක කටයුතු වලටමයි කියන්නේ ප්‍රාර්ථනා දෙවියන්ගේ ධර්මාර්ථයේ නිවි පූජා කරන තියෙන පාවාදයක් හැටියට ඒ පාවාදයේ සැකසීම කියන පිළිද මේ පින්කම් සඳහා මේ පාවාදයේ ගිය මාසෙ ලබන දීක තිබුණා අද ලබන දීක තියෙන ඉතින් ඒ ඉඳන් කරගන්න කුසල ධර්මයන් අප්‍රමාණ පාවාදයක් තුලින් එකක් පාදයෙන් දැනෙන බුදු සුදුසු බව ඊළඟට ධර්මාසනයේට පිළිසිදුව වැඩ කරන ධර්මාශ්‍රමයේ අපවිත්‍රයේ පාදේ තියෙන යම් කුරුදුවිලි ඉහළ ගන්න පාවාඩි කියේ ඉතින් මේ පාවාඩි සකස් කරලා පූජා කරන සසර කෙලෙසු වහා ඉහළ මාර්ගයෙන් පුතුන් සම්මාදිටිය ලබාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පහසුවෙන් මේ පාවාඩි යම්සේ පය පිහළවන්නේ මේ කුසලයේ අපිට කෙලෙස් දුරු කරන ධර්ම හේතු වේවා කියලා ප්‍රාර්ථනාවයි ආශිර්වාද අපි රැස් කරගත්ත මේ සියලුම කුසල සම්පන්න ධර්මයන් අපි සියලු දෙනා විශේෂයෙන් ධර්මයේ කුසල සම්මාන සමාධි පාණියේ ඇතුළු අපවත් වේවා මහා සංඝාසී සියලු දෙනා මහත්යට මෙමින් අනුමෝදන් වේවා කියලා පින්වන්දනයක් පරජාති මේ ජීවිත පරිත්‍යාග කරන සියලු නාමයන් පිටින් අනුමෝදන් කරමු එවැනි ආබාධිත තත්ත්වයකට පත් සියලුම රණවීරයන් ඉහිපත් කළා. ඒ සියලු දෙනාටම ආශිර්වාද කළා නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නයේ විශේෂයෙන් නායක රාජමහායාස්ථානයේ නායක මහත්මයාගේ ඇතුළු මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේට මේ රැස් කරගත්තා වූ සියලුම කුසල ධර්මයන්ගේ ආශාවෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරමි. ලංකාවාසී ලෝකවාසී ගෞරවනීය මහා සංඝරත්නයේ සියලු දෙනාට මේ වුණ අනුමෝදන් වේවා. උන්වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සංඝ දෘෂ්ටික දිව්‍යදාන මණ්ඩලයේ ප්‍රස්තුතාන මණ්ඩලයේ සිංහල මොදන් වේවා. ඒ වගේම ඔබ ධර්ම දේශනා කළ මා පරිකර ගන්නා වූ සද්ධර්ම ලාභයන් සම්පේ මාගේ නෑයන් කියන අනුමෝදන් වේවා. සහෝදරයන් සිතලා තමතේ කුසලයේ මනෝමෝදන් වේවා. පැවිදි ජීවිතයේ ශ්‍රස්ති කරලා පස්සේ වදාළ ගුරු දේවයන් වහන්සේලාට මේ කුසල කඩිනු අනුමෝදන් වේවා. සිහිවත් වැඩෙමින් හොඳ යෝගයන්න් වහන්සේලා සියලු දෙනා මේ පිළිගන්නුවම වේවා. නිවැරදි පතාක ධර්මයේ ලෝකී ප්‍රදානය කරන්නේ. ධර්ම කාරණාවන්ගේ නිරන්තරයෙන් පෝෂණය කෙරෙමින් භාග්‍යතුන් වහන්සේගේ කැමැත්ත ඇති වෙන ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ලැබෙන ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ සතුට වෙන ආකාරයෙන් ලෝකයේ ධර්ම දේශනා කරන නිරන්තරයෙන් ධර්ම කාරණාවන් පෝෂණය කරන කල්යාණ මිත්‍ර බුද්ධිවන්තයන් වහන්සේට නිදුක් බව නිරෝධ බව චිර ජීවන විශාල ජීවිත ධර්මයන් වහවනා හේතු වේවා උතුම් කාරණාවක් සියලු දුක්පත් වේවා ප්‍රධාන වශයෙන් සංවිධානය කරමින් ලෝකාකාරයෙන් අපිට ආරාධනා කරන්නේ මේ කීතු නිවැරදිව සංවිධානය කරගන්නේ මේ සියලු දෙනාටම නිවැරදිව සීලය ගුණයක් වැඩෙන ආකාරයෙන් මේ කටයුත්තේ නිරත වෙන නිරන්තරයෙන් අවබෝධය සාකච්ඡා එතුමාගේ පෞලේ යයිනත් මේ පුණ්‍ය ධර්මයෙන් අඩලතු ආනන්දන් වේවා නිදුක් බව නිරෝගී බව ක්ෂේ ජීවනයේ සදාපත් වේවා අද පින්කමට විශේෂ දායකත්වයෙන් දැරූ ඒ විතරක් මේ පුණ්‍ය ධර්මයෙන් අඩලතු ආනන්දන් වේවා දීපරා විජේරත්න මහත්මයාට සමානී පායදෙන මෙතිය ඇතුළු පොඩි සියලු දෙනා අනුමෝදන් කරවමි. ධර්ම ශ්‍රවණය කළ කුළු කුඩා ඔබ සියලු දෙනාට අඩුම දුරකින් අනුමෝදන් කරවමි. අපි සියලු දෙනාට ඉතාම ඉක්මන් භවයක තාම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවේ ආර්ය සත්‍ය අවබෝධය කරගැනීමේ මේ මහා කුසල පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පිළිබඳ කිසිවක් ප්‍රශ්නයක් නෝලියන් මොදනා කළා. කෝටි ලක්ෂයක් සක්වල සියලු ආර්යයන් වහන්සේලාද සියලු සත්පුරුෂයන් වහන්සේලාද අපගේ নমස්කාරය පිළිගන්නාසේක්වා පිළිගන්නාසේක්වා පිළිගන්නාසේක්වා කෝටි ලක්ෂයක්මකක්මල සියලු ආර්යයෝද සියලු සත්පුරුෂයෝද සහම්බති මහා බ්‍රහ්ම රාජයානෝද සනන් කුමාර මහා බ්‍රහ්ම රාජයානෝද घटिकाय महाब्रह्मराजयानोद चित्त महाब्रह्मराजयानोद සුන්නාවාසවාසී සියලුම අරිහත් මහා ධම්මයෝද සියලුම අනාගාමී මහා ධම්මයෝද බ්‍රහ්ම ලෝකවාසීයෝ සියලුම ආර්යෝ බ්‍රහ්මයෝද සියලුම සත්පුරුෂයෝ බ්‍රහ්මයෝද සදිව්‍ය ලෝකවාසී සියලු ආර්යයන් වහන්සේ වාද මහා මෛත්‍රී භෝසතාණන් වහන්සේට සියලුම මහ භෝසතාණන් වහන්සේ වාද මහා මෛත්‍රී භෝසතාණන් වහන්සේ සමග ආනි පුරන්නා වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පාසලේ භික්ෂු භාවය භික්ෂුණී භාවය උපාසක භාවය සහ උපාසිකා භාවය ලබන්නා වූ පිරිසට අනාගත බුදුරජාණන් වහන්සේලාගේ පාසල විසු භාවය විසුනී භාවය උපාසක භාවය සහ උපාසිකා භාවය ලබන්නට පාරමී පුරන්නා වූ පිරිසට සක්ව දේවේන්ද්‍රයන්න් වහන්සේ ඇතුළු තෙතිස් මහා දේවයන්ද උන්වහන්සේලාගේ පිරිසට දුතරාට නිරෝධ විරූපාශ්‍ය වෛශ්‍රවණ නම් සතර වරම් රජවෙන්ද පුන්වහන්සේ මාගේ පිරිසද සූර්ය දිවිය රාජානන් වහන්සේන පුන්වහන්සේ පිරිසද චන්ද්‍ර දිවිය රාජානන් වහන්සේන උන්වහන්සේගේ පිහිටට කුෂ්ණ වලාහක අබ්ද වලාහක පාස වලාහක යත් වලාහක දෙවි රජින්ද උන්වහන්සේලාගේ පිහිටට මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට जय श्री महाभूतिराजराजन् अलते නිදුකින් වරක්වා කැමැති කැමැති කාලේ නිදුකින් වෙනවා කලට වේලාවට ආසන ආරක්ෂා කරනවා දේශන ආරක්ෂා කරනවා අප හැම ආරක්ෂා කරනවා සුවපත් වෙනවා සුවපත් වෙනවා සුවපත් වෙත්වා අප විසින් රැස් කරගන්නා වදාවෝ මේ මහා පුණ්‍ය සම්මානයේ කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවේ සියලු දුකින් මිදෙනවා මේ සියලු කෙලෙස් වේද අජර වූ අමරෝ නිවන ලැබසැනසෙත්මා සුවපත් වෙනවා සුවපත් වෙනවා සුවපත් වෙනවා මේ මොහොතේ පතන් නිවන් දක්නා මොහොත දක්වා හැම කල්හි සම්මා දිට්ඨික වන්නේවා ත්‍රි හේතුක වන්නේම්මා සීල සම්පන්න වන්නේම්මා සමාධි සම්පන්න වන්නේම්මා ප්‍රඥා සම්පන්න වන්නේම්මා නිරුක් වන්නේම්මා නිරෝධි වන්නේම්මා බාලයන්ගේ අසුර නොලවන්නේම්මා බාලයන්ගේ අල්ප මාත්‍රයෝ වල ලක්ෂණවන්නේ කල්යාණ මිත්‍රයන්තෝ සත්පුරුෂයන්ගේ සිතුවිලි මාත්‍රයක් වස්තු ප්‍රදමන්තිමා කල්යාණ මිත්‍රයන්ගේ අසුර ලබන්නේවා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව සද්ධා සම්පන්නවන්නේවා විපන්නවන්නේවා සම්පන්නවන්නේවා සමාධි සම්පන්නවන්නේවා ප්‍රඥා සම්පන්නවන්නේවා නිර්මල පරිහාසියසන්නේවා දරන්නේවා වචනේ ගුරුතු පුරුවන්නේවා ආර්ථේ සංජේවා නුවණින් නිවිදකින්නේවා නිරේතිල අනිත්‍යයන් සමසේ වඩන්නේවා නිදුකින් විදර්ශනා වරණේවා කැමති කැමති සමාපත්තීත කැමති කැමති කාලයක් සමවදීවා කැමති කැමති කාලේ නිදුකින් ලබන්නේවා කැමති කැමති කාලේ නිදුකින් වඩන්නේවා කැමති කැමති කාගේ නිදුකින් දෙන්නවා සුවපත් වෙනවා සුවපත් වෙනවා සුවපත් වෙනවා අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචාරිනෝ චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ විච්ඡේ අතෝ නිබ්බාන සම්පatti මිඤ්ඤාති සමිජ්ජතු සුපත්තේ මාර්ගේ